අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්මදේශනා පැයටයි පත් වෙලා තියෙන්නේ සිළුම දෙනා ධර්මදේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ තයෝ ධම්මා විශේෂ භාගියා තීනි කුසල මූලානි ලෝභෝ කුසල මූලං දෝසෝ කුසල මූලං මෝහෝ කුසල මූලං ඉමේ තීනි ධම්මානි විචේත භාග්‍යාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන තුනේ චක්‍රයේ නැත්නම් තුනේ පවඩම් පොතේ පාඩමකටයි මේ ආරම්භය ලබා ගන්න ගියේ. මේක මේ දසුත්තර සූත්‍රයේ තුනී කාරණා සඳහන් වෙන ඒ පන්තියේ මේ අපි ඉදිරිපත් කරගත්තේ 6 වෙනි කාරණාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය ඉදිරිපත් කරමින් මුදින්ම දෙන දසුත්තරම් පවක්ඛාමි කියලා මම මේ දසුත්තර සූත් මේ 10ට 10 ගොඩවල් වලට හදලා දසුත්තරම් පවත්තාමි ධම්මං නිබ්බානපත්ත්‍ය ධර්ම කොටස් මම මේ ගොනු කරන්නේ නිවනටපත් වීම සඳහායි කියලා. ඒ වගේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිපදාවේ එකින් එකට එකින් එකට යාදන ගතියක් නැත්නම් ධර්ම પરම්පරාවක් පෙන්න තියෙනවා. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ ගොඩක් වෙලාවට මීට කලින් භාවනා වැඩමුළුවේදී ඇති කරගත්ත මුල් මුල් ඒ ධර්ම කොටස පිළිබඳව සාරාංශයක් පින්ඩාර්ථයක් අරගෙන ඊයේ අපි ඇති කරගත්ත ඒ කතමී තයෝ ධම්මා හාන භාගියා කියන තැනට සම්බන්ධය ඇති කරගන්න. ඉතින් ඒකේ සම්බන්ධේ මම උත්සාහ කළේ ඊයේ දවසේ ධර්මදේශනාවදී කෙනෙකුට පරිහානිය ලැබලා දෙන පිරිහීම ලැබලා දෙන ධර්ම තුන ලෝභය, දෝෂය, මෝහය කියන එක මම හිතන්නේ ඒක එච්චරම මූල ධර්ම වශයෙන් හඳුල්ලා දෙන්න අපහසුයක් නෑ කවුරුත් වගේ දාන්න. මේ තුනම එකේම හේවණලි තුනක් කියන එක තමයි ඊයේ මම උත්සාහ කරේ සම්බන්ධ කම්මේ පවත්ලා දෙන්න. ඒක එන්නේ ඊට ඉස්සෙල්ලා සඳහන් කරලා තිනවා කතමේ තයව ධම්මා පහතබ්බා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හතරවෙනි දසුත්‍ර සූත්‍රයේ තුනේ පොතේ හතරවෙනි කාරණාව තියෙන්නේ ප්‍රහාණය කළ යුත්තේ මොකද්ද කියලා. එතකොට එකක් කියනවා නම් තෘෂ්ණාව. නමුත් ඒක තුනට කඩලා පෙන්නනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඊට පස්සේ මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ සාමාන්‍ය සඳහන් කරන සංසාර දුකට හේතු වෙන දුකට හේතු වෙන තනි තෘෂ්ණාව ඒකේ හේවණලි රාශියක් තියෙනවා. තෘෂ්ණාව අපි මෙහෙම ආද ධර්ම දේශනාවටත් ඒක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සුස්නාවේ ආකාර ගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ඒක මම හිතන්නේ කාටවත් ටිකක් හිතා හිතා ගන්න පුළුවන්. ඒක ධම්මසංගිනී අභිධර්ම පොතේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා. දැන් ගීයත්ෝ පෞල් දරුවෝ අඹ දරුවන් රකිමින් රකි රසවල් කරමින්, කිවල් දරුවන් නඩතු කරමින්, දහසකුත් වගේ කී මැද කටයුතු කරනකොට එයත්න තියෙන්නේ Tamange අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න තරම් කාමවස්තු මදිකම නිසා කාමවස්තුන් කෙරේ පුදුමාකාර ආශාවක් ඒ නිසා ගිහියා මේ කාමයේ ප්‍රകൃතියටම බැඳිලා නැත්නම් කාමයටම යට වෙලා ජීවිතේ පටන් ගන්න ජීවිතය කියලා ජීවිතේ මැරලා යනවා. ඒ නිසා ගිහියා තනි කරන කාමයටම කඹරනවා, කාමයට දාසකම් කරනවා. නමුත් යම් වෙලාවක කෙනෙක් පැවිදි වුණාට පස්සේ ඒ කෙනා මේ කාමයේ තියෙන නපුර එහෙම මේ කාමයට අපට කරන්න පුළුවන් හානිය යම් ප්‍රමාණයකට දැකලා තියෙනවා. දැකලා එයා ගිහිගේ අතහරින්නේ දැන් ගිහිගේ වශයෙන් හඳුන්වන්නේ කාමයට කාමයේ අතහරින්නේ අබිනිෂ්ක්‍මණය කරන්නේ ඒකේ ආධිනව දැකපු නිසා නමුත් දැන් මේ ගිහිගේ අතහැරියේ නමුත් කාමයේ අතහැරියේ නමුත් නිවන් දැකලා නැහැ. ගිහිගේ අතහැරියේ නිවන් දැකලා නැහැ. එයා සංසාරයට බැඳෙන්නේ ද්වේෂයෙන්. ඒ නිසා යම් කිසි කෙනෙක් ගිහි ලෝකේ ඉඳලා ගිහි ලෝකේ තියෙන කාමයට කඹරන ගතිය කෙලවරක් කරන්න බැරුව කඹරන ගතිය දැනගෙන අපි හිතමු පැවිදි උණයි කියලා. ගිහි ලෝකෙත් තියෙන දුකක් පැවිදි වුණාට පස්සේ ගිහි ලෝකේ දුකට කියන්නේ ගේහසිත දුක කියලා. පැවිදි ලෝකයේ තියෙන දුකට කියන්නේ නික්කම්ම සිත දෝමනස්සේ කියලා පැවිදි වුණාට පස්සේ නික්මුණාට පස්සේ දුකක් තියෙනවා. ඒක බොහෝ විට ද්වේෂ පදනම් කරලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් ඉන්න අමුදොරවල් රකින්න කාමයට කාම සම්පූර්ණ කරගන්න බැරි අසන්තෘප්ත කර ගියට තේරෙන්නේ මේ කාමය ඉක්මවලා ගියාට පස්සේ නැත්නම් කාමය අබිනිෂ්ක්‍මණය කරලා ගියාට පස්සේ කාමයේම තව එහෙමනක් තියෙනවා ද්වේෂයේ වශයෙන් ඒක නිසා පැවිද්දන් අතර ගොඩාක් කරලා තියෙන ද්වේෂය එහෙම නැත්නම් අපි කිව්වොත් වීතිකම කෙලස් නැති කරන්න ශිල්පද රකින්න අපි අදිෂ්ඨානයක් ගත්ත ගම ශිල්ලතා සංසාරයට බැඳෙන්නේ කාමයෙන් නෙවෙයි ද්වේෂයෙන්. එහෙම නැත්නම් ගීගේ අතාරපු එක්කන සීලවන්ත වුණාට පස්සේ ද්වේෂයෙන් බැඳෙන්නේ. ඉතින් මේ කෙනාට මේ මේ මේ නිකන් කාමයට බැඳිලා කටයුතු කරලා සිටු එක්කනට ඒකෙත ශිල්පීය ක්‍රමයට ප්‍රතිපදාවසයෙන් දෙන්න තියෙන නියම උත්තරේ දුන්නට එයා සංසාරයෙන් ගැලවෙන්නේ කාමයාගෙම වෙනස් විකෘතියකට බැඳෙනවා. ඉතින් මේ වගේ මේ කාමයේ තියෙන මේ හැඩතල මුණත් තුනක් තමයි ද්වේෂය සහ මෝහය කියන්නේ. ඒ කාමයේම වෙස්පරලියක් තමයි ද්වේෂය කියලා බොහොම අමාරුයි තේරුම් කරලා දෙන්න. මොකද අපි සාමාන්‍යයෙන් අඳුරන්නේ කාමයේ අනිත් පැත්ත ද්වේෂය කියලා. කාමයේ සහ ද්වේෂයේ තම දෙක පරස්පර විරෝධී කියලා. නමුත් මෙතන තියෙන බොහෝම පුංචි වෙස්පරලියක් වැඩි සෙනෙහ කරන්න ගියොත් දබරයක් හටගන්නවා. අපිත් එක්ක ද්වේෂය හටගෙන තියෙනවනම් හටගෙන තියෙන අපේ අත්‍යන්ත කට්‍යත් එක්ක විතරයි. අපිට කවදාකවත් නොදන්න කෙනෙක් එක්ක ද්වේෂයක් මඳහත් කෙනෙක් එක්ක ද්වේෂයක් එන්නේ නැහැ ওই තරම් ගැඹුරට. ඒක නිසා ශෝකය තණ්හාව නිසාම හටගන්නවා. ඉතින් මේක හරි අමාරුයි ඒ පැත්තෙම බැලුවේ නැත්තම්. ඒක නිසා අපිට හිතෙන්නේ තණ්හා වෙන ලෙඩක් ඒකට වෙනම බෙහෙත් තියෙනවා. ද්වේෂය වෙන ලෙඩක් ඒකට වෙනම බෙහෙත් තියෙනවා කියලා මොකද සරුවචනන්සේ ගැඹුරෙන් කල්පනා කරලා කියනවා. ද්වේෂය කියලා කියන්නේ තණ්හාව මෙහෙවණල්ලක්. නිසා යම් තැනක යම් කෙනෙක් මේ තෘෂ්ණාව දුරු කිරීම සඳහා කටයුතු කළොත් එයාට ඉබේම ටික කාලෙකින් ද්වේෂයත් අයින් වෙනවා. බෙහෙත් කරන්න ඕනේ ඒ වගේම මෝහයත් අයින් වෙනවා. මෙතෙක් කල මේ දෙක අඳුනගන්න නැතුව මේ ගත කළ ජීවිතයත් බණ අහන්න අහන්න මේ සංහාවේම සංහාවේම හේවණල්ලක් බව තේරුම් ගන්න ඒ විදිහටම ප්‍රශ්න දිහා බලන්න. ධර්මයේ අහන්න ඕනේ නැත්නම් කවදාකවත් අපිට පාඩම් බන්ති වලවත් අම්මා තාත්තවත් අපි දන්න ගුරුවරුවත් ගමේ පන්සලේ හම්දුවත් මේවා කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට බලන්න ඕනේ. ඒ නිසා මේ තණ්හාවගේ මේ වෙස්පෙරළිය දිහා බලනකොට ওই වැඩිශනේ දබරට එහෙම නැත්නම් තණ්හාය ජාචි ශෝකෝ වගේ කියන දේවල් ගී ලෝකයේ විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම ජීවිතයේ මුල් වයසවල ඉන්න අයට දැනගන්නවත් දෙමාපියෝ කියන්න කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනෙලා තියෙන්නේ මේ ළමයින්ට සුන්දර ලෝකයක් මවලා දීලා ඒගොල්ලෝ කොහොම හරි අධ්‍යාපනයේට පෞල් ජීවිතයට ගෘහ ජීවිතයට බඳින්න. ඒ නිසා මේවා පිළිබඳ හැඟීමක් දෙන්න මේ ලෞකික ඥානවල කිසිම උනන්දුවක් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන මේ සම්බන්ධතාවය දකින්න අපේ හිත ටිකක් පැකිලෙනවා. මොකද ඒක සාමාන්‍ය ලෝකේ දන්න පිළිගන්න දෙයක් නෙවෙයි. නමුත් ඒකම තමයි ඔය කාම තණ්හා, භව තණ්හාවක් බවට පැතිරී ගියාට පස්සේ ඒක විභව තණ්හාවක් බවට නැත්තම් Taman Tamanගේ සීදීනසා ගන්න තරමට එහෙම තව කෙනෙක්ගේ ජීවිත හානි කරන තරමට තණ්හාවමයි ඔය විභව තණ්හාව පාඩ පෙරලෙන්නේ. ඒක බටහිර ලෝකයේ කාම තණ්හාව භව තණ්හාව කියන දෙක යම් යම් ක්‍රමවලට තේරුම් අරගෙන තියෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තියෙන මූලික ඉගැන්වීම වලත් එයා කියලා තියෙනවා මේ තණ්හාව වැඩි කෙනා කාම වශයෙන් හෝ භව වශයෙන් තණ්හා වැඩි කෙනා නිතරම සිය දින අසා ගැනීම කියන උපකරණේ ළඟ තියාගෙන තමයි කවුරුත් එක්ක වාද කරන්නේ. බැරි වුණොත් මම වහකනවා. බැරිනොත් මං සීදීන සා ගන්නවා කියලා ඒ ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක මරා තමන්ම තමන් මරා ගන්නවා කියන හැඟීම දිගටම තියෙන එක. ඉතින් ඒක මේ කාමයේම හේවණලක් විදිහට තියෙන්නේ මේ නිසා මේ ද්වේෂයෙන් හටගන්න ලෙඩ කාමයේ නිසාම තාතුර වෙන ලෙඩ තියෙනවා ද්වේෂයෙන් හටගන්න ලෙඩ බොහෝ විට වංචනිකයි බොහෝ විට ඡටයි බොහෝ විට මායාවී ඒ නිසා ඒකට මානසික වෛද්‍ය විද්‍යාව කියලායි කියන්නේ ඒක ගොඩාක් වෙලාවට ගුඪ ධර්ම গুপ্ত ධර්මත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ඉතින් අද තියෙන කාමයට තියෙන ආතුර වෙලා තියෙන ගතිය වැඩි නිසා අද ලෝකය මානසික රෝග වලින් පිරිච්ච ලෝකයක් වඩපත් වෙලා තියෙනවා. මුඛා දියුණු රටවල් වල නොදැනුවත්වම ඉපදින දරුවා බිලි වෙන්නෙම අසහනෙටමයි බිලි වෙන්නේ ආතතියටමයි ඒකට කොහොමවත් උත්තර නැහැ ওই මොනම ජාත්‍යන්තර සමාගමකටවත් උත්තර හොයන්න බෑ මුදුටෝම දන්නවා එන પરම්පරාවෙන් 125ක් සමානලාට ඊටත් වැඩි ප්‍රදේශයක් අනිවාර්යෙන් මානසික ලෙඩ බාටපත් වෙනවා නමුත් ඒ තියෙද්දිත් ඒගොල්ලන්ට මේ කාමයේ අඩුකරන්න මේ සුඛෝපභෝගීත්වය අඩුකරන්න මේ පාරිභෝගිකත්වය අඩුකරන්න බෑ ඒක විෂම ලෝකයකට අහු වෙලා දුවනවා විෂම චක්‍රයකට අහු වෙලා දුවනවා. අපිට බැරි අපිටත් වෙලා නැහැ. අපිට තාම කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ පිටරටවල් වලට ඕන තරම් කාමයට ය아가න්න බැරි වෙලා තියෙනවා. අපි ඒව ආදර්ශය අරගෙන කටයුතු කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපටත් මේ මානසික අසහන ආතති වැඩි වීම එන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා ඒ ද්වේෂය නිසා හටගන්න ප්‍රශ්න ද්වේෂයට තියෙන උත්තර හරීම සංකීර්ණයි. හරීම සූක්ෂමයි. නමුත් එක උත්තරයයි තියෙන්නේ කාමයේ අඩු කරා. කාමයේ අඩු කරනකොට ඒ ද්වේෂයෙන් හටගන්න ඉඳලා තිබේම අඩු වෙනවා. කාමයේ මෙහෙම නැලක් නිසා. එතකොට මේ මානසික අසහනත් අඩු වෙනවා. ඒ නිසා ධර්මයේ යෙදෙන එකනට අද අපි ගන්න හදන පාඩමේ හැටියට කතමේ තයෝ ධම්මා විශේෂ භාගියා මේ මෙවැනි සංකර වෙච්ච ගොඩ එන්න කෙලවරක් නැති වලක වැටලා ඉන්න මේ ලෝක සත්‍යය විශේෂයි ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා සංසාරේ දැක ගන්න බැරි ਸਰවඥාන්සේ වාසයෙන් නමක් පහළුණාට පස්සේ පමණක් ලෝකේ තියෙන විශේෂ වූ ධර්ම කොටස් තුනක් තියෙනවා අලෝභය අදෝසය අමෝහය කියලා. ලෝභය පහළ නොකරගෙන සිටීම, ද්වේෂය පහළ කර නොකරගෙන සිටීම මෝහය පහළ නොකරගෙන සිටීම කියලා. නමුත් අපි සම්ප්‍රදාන කුල බෞද්ධ හිතන එක රහතන් වහන්සේ අපිට බෑ අපිට ඒක නිසා මේ පෞල් ජීවිත ගත කරමින් අමුදොරවන් රගෙමින් පස්පව් දස කුසල් කරමින් ගෙවන මහ පහත් මහ නිහින ජීවිතයක් අපිට ලැබිලා තියෙන නිසා අපිට ගොඩ එන්න බෑ කියන වගේ සම්ප්‍රදාන කුල බෞද්ධයාගේ තියෙනවා මේ අලෝභය සහ අදෝෂය සහ අමෝහය කියන එක මෙලෝ ලබා ගන්න බැරි එකක් කියලා. නමුත් ඉදිරිපත් කරලා තියෙන ප්‍රායෝගික ක්‍රමේ හැටියට මේ අලෝභය, අදෝසය, අමෝහය මට ආරම්භෙදිම අඳුන්ලා දෙන්න ඉඩ දෙන්න මෙන්න මේ අලෝභ, අදෝස, අමෝහ තියෙන හිතට කියනවා ක්‍රියාහිත කියලා. ක්‍රියාහිත කියලා කියන්නේ ඒකේ ලෝභේ නෑ, ද්වේෂේ නෑ, මෝහේ නෑ. එතකොට අභිධර්ම පාඩම් කරපු කට්ටිය අට කතා කියවපු කට්ටිය එනවා. ඔව් ඔව් ක්‍රියාහිතක් කියලා එකක් තියෙනවා. ක්‍රියාහිතේ ඉන්න රහතන් වහන්සේට විතරයි. ඉතින් එමුණ එක පාඩ ඩෝංගල් රහත් වෙන්න ඕනේ. රහත් වෙන්න ඉස්සෙල් නෑ. එක පාඩ රහත් වෙනවා කියලා. නමුත් මේ ක්‍රියාහිත එහෙම තමයි අලෝධ අලෝභ අදෝස අමෝහ හිත ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. ක්ෂණ මාත්‍ර වශයෙන්. ඒක සංසාරයට අයිති එකක් නෙවෙයි. ඒක සුවිශේෂ ධර්මයක්. ඒක විශේෂ භාගීය ධර්මයක්. ඒක නිසා මට මතකයි අපි ගිය පාර බුරුමිට ගිය වෙලාවේදී අපි පූජා භාණ්ඩ ටිකක් අරගෙන ගියා. ඉතින් ඒ පන්දි ස්වාමීන් වහන්සේ වෙලාවක් දීලා තිබ්බා කොහොම හරි අපිට ඒ වෙලාවට ඉන්න බැරි නම් ස්වාමීන් වහන්සේත් ඉන්න බැරි වුණා. ඊට පහුවෙන්ද වෙලාවක් දුන්නා අපිත් එක්ක මේ මැලේසියානු වලින් ආපු කට්ටියයි අපි ඔක්කොම එකතු වෙලා පින්න බාදයට කලින් විනාඩි 45ක් විතර වෙලාවක්. ඉතින් අපි සංඝයා වහන්සේට ගියා පූජා භාණ්ඩත් ඉදිරිපත් කළා. ඊට පස්සේ සායදෝ සම්පූර්ණ අපිට මේ දේශනාවක් දුන්නා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා සායදෝ කියන ඉංග්‍රීසි පරිවර්තනය කරලා මේ දානාංශංශ. දැන් මේ ලෝකේ ඉන්න හොඳම විපස්සනා ගුරුවරයා දානාංශංශ ගැන සෑහෙන විස්තරයක් කරනවා. ඉතින් ඇත්තම ඉතින් අපි අපි ලංකාවෙන් ගෙනිච්චේ පූජා භාණ්ඩනේ මෙහෙමුත් ගෙනාවේ මැලේසියාව ජන පූජා භාණ්ඩ. මේ කතා කරලා මේ සයඩෝ කියනවා දැන් ඔයගොල්ලෝ මේ පූජා භාණ්ඩ පූජා කළේ ලෝභයෙන් නෙවෙයිනේ. ලෝභය අතහැරලානේ. එතකොට ඒ සම්මෙතන අලෝභය කියනවා. ඊට පස්සේ මේ පූජා භාණ්ඩ පූජා කරාට පස්සේ මේ බාරගන්න එක මේක විසි කරලා නාස්ති කරලා විනාශ කරයි කියලා ද්වේෂිකුත් හිතේ නැහනේ. මේවා පාවිච්චි කරන නම්බුකාර විදිහට මේ පූජා භාණ්ඩ වැදගත් විදිහට පූජා කරවා පාවිච්චි කරાવી කියලා ඕගොල්ලෝ ගාව ඒ ඒ ශ්‍රද්ධාව නිසාන දෙන්නේ ඒ නිසා දෙන කෙනා මේක මම බලන්නේ දැජිම නාස්ති කරයි කියලා ද්වේෂයක් ඉන්නෙත් නැහැ ඒ වගේම ඕගොල්ලෝ කර්මේශා කනවලේ අදහනවා ඒක නිසා මේ දාන දෙන වෙලාවේදී ඔය හිත අලෝභ හිතක් තියෙනවතන අදෝෂ හිතක් තියෙනවක අමෝහ හිතක් තියෙනවා මේකට තමයි ක්‍රියාහිත කියන්නේ මේකට කියන්නේ පුණ්‍ය ක්‍රියා පුණ්‍ය ක්‍රියා. පුණ්‍ය ක්‍රියාව වෙන්නේ දෙනකොට ලෝභය නැති වෙන චිත්තක්ෂණේ දකලා තියෙන්න ඕනේ. මේ පාවිච්චි කරන කෙනා මේක මම බලන්නේ දැන් විනාශ නොකරයි. නපුරට නොයදයි කියලා ද්වේෂය නැති වෙන්න ඕනේ. මේ දුන කළ කළ කළ දේ ඵලඵල දේ කියලා දැනින ඥානෙ තියෙන්න ඕනේ කියලා. මේ ස්වාමීන් වහන්සේ පෙන්ලා දුන්න මේ දාන දානයක් දෙන වෙලාවේදී අලෝභ අදෝස අමෝහ හිතවිල් පහල කළ ක්‍රියා හිතක් ඇති කරගන්න හැටි. යම් කිසි කෙනෙකුට මේ දානයක් දෙනකොට මේ ආකාරය හිත හදා ගන්න බැරි නම් එයාට කවදාකවත් පූර්ණ කුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. එයා හිතනවා නම් මේක දීව නිසා මට ලබන ආත්මෙ මේට වැඩිය දේවල් හම්බ වෙයි. එහෙම නැත්නම් මේ මගේ නම ගහ ගන්න ඕනේ. මට මාන්නක්කාරකම් කරන්න ඕනේ කියලා මේ දෙන දාණයෙන් යම්ම ආකාරයක පුස්කන ගඳ ගහන මොනවාරි හිතවිල්ලක් පහල කරනවා. අර ලෝභ හිතවිල්ල අලෝභ හිතවිල්ල, අදෝෂ හිතවිල්ල, අමෝහ හිතවිල්ල යටින් මම වැඩෙන, මාන්නේ වැඩෙන, තෘෂ්ණා වැඩෙන මොකද්ද මෝදු වෙන ගතියක් තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ දානයක් දෙනකොට දෙන දෙයට ලෝභෙත් නැහැ, ද්වේෂෙකුත් නැහැ, මෝහෙකුත් නැති වෙන්න දෙන්න මේ දානීය දීමෙන් භාවනා කුසලයක්. දානීය දීමෙන් භාවනා කුසලයක් කරගන්න පුළුවන්. නමුත් කල්පනා කරලා බලන්න අපි සම්ප්‍රදාන කූල දානයක් දෙනකොට අපි ඒ දානේ ආනිසංස වශයෙන් බලාපොරොත්තු වෙන ක්‍රියාහිතක්ද නැත්නම් මේ පින් බලාපොරොත්තු වෙනවද පින් බලාපොරොත්තු වෙන හැම තැනම ක්‍රියාහිත දුර වෙනවා ක්‍රියාහිතක තියෙන කිසිම අපේක්ෂාවක් නැහැ දීලා දානවා කියන එකයි තියෙන්නේ ඒ දීලා දානවා ඒ විතරක් නෙවෙයි මේක දුන්නට පස්සේ ඒක ගැන තැවෙන්නේ නැහැ එයා මොනවා කරාවිද මෙච්චර මහන්සිලා ගෙන අපේක කුණු කුඩේට දමාවිද ඒ ප්‍රශ්නයක් නැහැ. ඒකම දුන්දේ කර්මේ සහ කර්මඵලයේ අනුව දුන්දේ අනුව ඒ මට සමාන ආනිසංස ලැබේ ඒක මම පැතුවත් නැතත් ලැබෙනවයි කියලා කාටද පුළුවන්නේ මේ විදිහට දානයක් දෙනකොට ඒ නයිස් නිසර්ගයෙන්ම පහළ වෙන ඒ අලෝභහිත, අදෝසහිත, අමෝහිත සමාදන් වෙලා මේක අනවශ්‍ය දේවල් වලින් පටලවා ගන්න නැතුව දානේ සිද්ධ කරන්න පුළුවන් නම් අපිට කිසි හේතු දොස් කියන්න බෑ මේ භාවනා කරන එකට වැඩිය දානේ දුර්වලයි දානයයි භාවනාව දෙකම එකයි මේකට ටිකක් තව ගැඹුරිමුත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ මොකද අපි දානයේදී දාන වස්තුව વિશેයි ක්‍රියා කරන ආකාරයට බුදුජානකසේ පාවිච්චි කරන ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලයෝ කියන පද හතර. ඡාග කියලා කියන්නේ ත්‍යාග දෙනවා. මේ දෙක කාටද ත්‍යාගය දෙනවා. එයා මේ දන්නා දුන කෙනෙක්වත්, ලේනායෙක්වත් නෙවෙයි. ඡාග පටිනිසග්ග අතහැරලා දාන. මුත්‍ති එයින් මිදෙනවා. අනාලයෝ ආලේ හැරපනවා. ඒකට තිබුණා ආලේ හැරපනවා. ඒ නිසා තමන් සතු තමන් දාඩිය මාංශයෙන් හම්බවගත්ත ධාර්මික වස්තුවක් විශ්ෙහි ත්‍යාගහිත පටිනිස්සග්ග අතහරින හිත මිදෙන හිත ආලය හැරපෙන හිත ආවනම් අපි කියනවා දාන කුසල ක්‍රියා මේ දාන කුසල ක්‍රියා කිරීමට තියෙන වචන හතරම නිවනට පාවිච්චි කරන බුදුරජාණන් නිවනටත් කියනවා ඡාගපටිනිසග්ග මුත්‍ති අනාලය. ඒ නිසා භාවනා කරන කෙනා, බණ අහපු කෙනා දානයක් දෙනකොට වෙන කෙනෙක් වගේ නෙවෙයි. එයා උත්සාහ කරනවා දාන දෙන හිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අයින් කරගන්න හදනවා මිස අනවශ්‍ය විභූෂණ පාණ්ඩ යන්නේ ඒක නිසා දානය පිළිබඳ වැඩිම කුසලයේ ලබා ගන්නේ දානය පිළිබඳ වැඩියෙන්ම දන්න කෙනා. යම් කිසි කෙනෙක් අනුන් දෙන්න නිසා දෙනවා හෝ නැත්නම් කර්මේ සහ කර්මඵලය අදහලා දෙනවා. එහෙම නැත්නම් අම්මට තාත්තට මෛත්‍රියට පින් පිස දෙනවා. නැත්නම් සංඝයාට මේවා අවශ්‍යයි කියලා දෙනවා. নানা ක්‍රම වලට අපි දාන්න පෙළඹෙනවා. නමුත් ඒ දෙන වෙලාවේදී අපිට ක්‍රියා හිතකින් දෙන්න පුළුවන් නම් අලෝභ අදෝස අමෝහ හිතකින් දෙන්න පුළුවන් නම් අපි වතුරු වීදුරක් දුන්නත් වෙන කාරණාවක් දුන්නත් අපිට පාරමිතා කුසලයක් රැස් කරගන්න පුළුවන්. මේ නිසා කියනවා ඒ ක්‍රියාහිතක් පහළ වුණාම නැත්නම් අලෝභ අදෝ සාමෝහයෙන් අපි යමක් දුන්නට පස්සේ ඒක පිළිබඳව පුරාජයලු කියන දෙයක් නැහැ. අන්ධහැර පාන්න දෙයක් නැහැ. ඒ අවස්ථාව දුන්නා, එයාට අවශ්‍ය තිබුණා, මයි ළඟ තිබුණා මම දුන්නා. එච්චරයි. ඒ නිසා ඒක අරය දුන්නේ නැහැ. මම විතරයි දන් දෙන්නේ කියන්න හෝ මාන්නකාරකම් කරන්න දෙයක් නැහැ. ඒක නිසා දානයේදී මේ කියන දක්ෂතාවය මතු කරලා දෙන්න අපේ ත්‍රිපිටකයේ ප්‍රහේලිකා ප්‍රශ්නයක් මතු කරනවා. ඒ ප්‍රහේලිකා ප්‍රශ්නේදී කියනවා සරුවච්චන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය දේශනා කරපු සාරිපුත්‍ර ස්වාමීන්චර බත් පිටක් දන් දෙනවා. පින්ඩපාත කරන ඇවිල්ලා බත් පිටක් දන් දෙනවා. එතන සාරාණීය වතක් තියෙනවා. පින්ඩපාත කරන ආපුවම තමයි ලැබෙච්ච රසමස උලක් තියෙනවනේ. ඒකෙන් ටිකක් ළඟ ඉන්න ආමතුරුන්ගේ පාත්‍රයට දානවා. ඊට පස්සේ තව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන්ගේ පින්නපාතෙන් ආපු රසමස උලක් හෝ බත් පිටක් බුදුහාමරගේ පාත්‍රයට දානවා. ඉතින් අටුවාචාර්යන් වහන්සේ අහනවා මේ බුදුහාමුදුරෝ සාරිපුත්‍ර ස්වාමීන් ජීවපත් පිටේද වැඩි කුසල් සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරණ දීපත් පිටේද වැඩි කුසල් සිද්ධ වෙන්නේ කියලා කෙස් පැලෙන තර්කයක්. ලීසි නෑ කාටවත් උත්තර දෙන්න කෝකද වැඩි කුසලයේ කියලා මේකෙදී පෙන්නනවා මේ විශේෂ භාගීය ධර්ම අලෝභයෙන් අදෝසයෙන් අමෝහයෙන් කියන කාරණා හොඳට තේරුම් අරගෙන දානය පිළිබඳ වැඩිම ඥානයක්ින් යුක්ත දන් දෙන කෙනාට තමයි වැඩිම කුසල සිද්ධ වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් දෙන බත් හැන්දෙන් තමයි වැඩි කුසල් සිද්ධ වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේට ਸਰුවඥ වශයෙන්ම දානෙ වැටෙනවා. ඉතින් ඒ නිසා මේ අලෝභ හිතවිල්ල, අදෝස හිතවිල්ල, අමෝහ හිතවිල්ල කියලා රහත් වෙලා යන එකන් කියලා අපි මේ අපි පහත් පන්තියේ මේව රහතන් වහන්සේලාට එන්නේ කියලා වෙනසක් ඇති කරන අපි හීනමානයක් ඇති කරන්න නෙවෙයි මේ ධාරිපුත්‍ර සංසේ දේනතරම් කරන්නේ තමයි යම් කටයුත්තක් කරනවා නම් ආසන කටයුත්තක් වශයෙන් දානයක් දෙනවා නම් ඒ දානේ දෙනකොට Taman ප්‍රහාණ කළ යුත්තේ දත යුත්තේ උපයා සපයා ගතියු තමයි මේ හිත ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් නැති එකක් කරගන්න පුළුවන් නම් මහත්ඵලම ආනිසංසයි. ඊට පස්සේ සරුවචනංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සීලයට යනවා. එයා නිතිපන්සිල්, පෝයාතසිල් රකින්න. ඉතින් එහෙම සීල් රකින්නක හොඳයිනේ. මොකද සතුම් මැරීමක් වෙන්නේ නැහැ. එයාගෙන් කාම මිත්‍යාචාරයක් වෙන්නේ නැහැ. හොරකමක් වෙන්නේ නැහැ. බොරු කේලම් නිසචන නැහැ. ඒකට මේ පුද්ගලයා ශීතල වෙනවා සදාචාර සම්පන්න වෙනවා. ඒ නිසා සමාජයට සමාජයටත් ආචාර ධර්ම වශයෙන් ලොකු ගුණයක් සිද්ධ වෙනවා. නමුත් මේ සිල් රැක්කත් ඒක අලෝභයෙන් අදෝසෙන් අමෝහයෙන් කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ලෝභ දෝෂ මෝහ කලවම් වෙන ක්‍රමයකුත් තියෙනවා. ඒ නිසා ශපුරුෂ සූත්‍රයේදී ਸਰවචනාංශේ සඳහන් කරනවා කෙනෙක් අපි හිතනවා නම් පැවිදි කියලා හිතමු. ගීගිය අතහැරලා ඇවිල්ලා ශාසනයට පැවිදිුණා. පැවිදිලි වෙලා ඉන්න සමාජයේ Taman ඉන්න භික්ෂු සමාජයේ එයා හිතනවා මෛත්‍රික ඉන්න අනෙක් අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග බ්‍රහ්මචාරී හැසිරෙන්නේ මං විතර සිල් නැහැ. මං ළඟ විතරයි සිල් තියෙන්නේ. කියලා මම සීලේ නිසා උතුම් අනිකයි සීලේ තරම් ගණන් ගන්න නිසා පහත් කියලා තමන් උසස් කරලා අනුන් පහත් කළ සැලකුවොත් බුදුජානක කියනවා සීලවන්ත අසත්පුරුෂයෙක් කියලා. සිල්වන්ත අසත්පුරුෂයෙක් මොකද යාට අලෝභ දෝෂ අමෝහිත විලි නෙවෙයි ඇති වෙලා තියෙන්නේ. අර මේ සීලේන කිසර කරගෙන අනුන් පහත් කළ සැලකන්න හදලා. ඒක නිසා සිල් රකින්න එක හොඳයි. නමුත් ඒක මතින් ප්‍රපංච කරන්න යන්න එපා. ඒකෙන් තමන් උසස් කියලා හිතන්න යන්න එපා. ඒකෙන් අනුපහත් කරන කල්යන්න යන්න එපා. ඒ නිසා දානෙමුත් ඔය වැඩි වෙන්න පුළුවන්. සීලෙමුත් ඔය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරපු කෙනෙක් විපස්සනා කරපු කෙනෙක් දන්නවා ශීලයේ මහත්ඵල මහානිසංස වෙන්නේ Taman රකින්න ශීලෙන් නිසා කිසි කෙනෙක් පහත් කළ සලකන්නේ තමන් රකින්න සීලය නිසා තමන් උසස් කළ සලකන්නේත් නැහැ. බුද්ධ ආදී උත්මෙන් වහන්සේලාත් එක්ක බලනකොට මොකද්ද මගේ සීලේ? ඕකෙන් කොහොමද මම උසස් පහත් කරන සලකන්නේ? මම මේ සීලය සමාධියක් හැදෙන තැනට විපිලිසරකම නැති තැනට අවික්ෂිප්ත භාවයට සීලය යොදවා ගන්න පුළුවන් නම් අන්න සත්පුරුෂයි. ඒක නිසා මේ හැම පින්කමක්ම දාන පින්කමක් සීල පින්කමක් කරන හැම වෙලාවකම අපි අතිපණ්ඩිතකම් කරන්න ගියොත් ඒකේ අපි දන්නේ නැති විදිහට වංචනික විදිහට ලෝභය පහළ වෙන්න ඉඩ තියෙනවා ද්වේෂය පහළ වෙන්න ඉඩ තියෙනවා මෝහය පහළ වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ශාසනයේ දානේ විතරක් කරන කෙනාට මේ දැනුම ලැබෙන්නේ නැහැ. දැන් දානේ දෙනවා නමුත් භාවනා කරන කෙනෙක් විදිහට දානේ දිහා නැවත භාවනා දැනුමේ එහෙම නැත්නම් විශේෂ භාගීය ධර්මපැත්තෙන් සලකා බලන්න වෙන්නේ. ඒක නිසා අපි මේ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා භාවනා කරලා ගියාට පස්සේ අපි දන් දීම නැතර කරනවා කියන එක නෙවෙයි. අපි දානීයදියා වෙනස් ස්වරූපයකින් බලනවා. ඊට පස්සේ අපිට පුළුවන් ද දානයක් දෙන්න කිසිම අපේක්ෂාවක් නැතුව. නැවත යමක් අපේක්ෂා නොකර මේ දාන දෙන වෙලාවේදී මගේ හිත ලෝභ දෝෂ මෝහ නැතිවීම සඳහා කොහොමද මම පවත්වන්න ඕනේ කියලා. එතකොට දාන වැඩේ වෙන අතරේ එයා නිතරම උත්සාහ කරනවා මේකට විවිධාකාරයෙන් ලෝභ දෝෂ මොහ එන්න පුළුවන්. ඒක ආවරණය කරන අරසා කරගෙන දානේ දෙන්නේ ලොකු ශික්ෂණයකින්. දාන දෙන්නේ ලොකු හික්මීමකින්. ඒ හික්මීම භාවනා නොකරන භාවනා බණ නාහපු දන් දීමෙන් විතරක් ගන්න බෑ. ඊට පස්සේ සීලයක රකින්න. අපි කියලා ගමේ පන්සලේ සිල් ගන්න. එහෙම නැත්නම් මේ වගේ ඉක්තණ්ඩ දවිදලා සිල් රකින්න. සිල් රකින්නට දෙන්නේගේ සමාන නැහැ සීලේ. අපි එකම සිල්පද සමාදන් වුණාට දෙන්නේගේ සමාන නැහැ සීලේ. මේ නිසා අපි තාරාතිරම්මන ඉඳ පටන් අරගත්තොත් අත්තුක්කං සීති පරම්වම් බෙහෙටි කියන විදිහට තමන් උසස් අනුපහත් කියලා අනවශ්‍යයෙන් අපි මේකට රාග ద్వේෂ මොහ රිංගවා ගන්නවා. ඊට පස්සේ අපි හිතමු ධ්‍යාන භාවනාවක් කරනවා. නැත්නම් සමත භාවනාවක් කරනවා. අපි ඉස්සලා මේ වැඩමුළුවට ආපු දාශ වගේ නෙවෙයි දෙක තුනට යනකොට අපිට ඔන්න ආනාපානියත් එක්ක ඩිංගිත්තක් යාලුකම හැදෙනවා. ආදකම හැදෙනවා. සුහදකම හැදෙනවා. ටික වෙලාවක් ඉන්න පුළුවන්කම හැදෙනවා. ඉතින් අන්නේම ඉන්න පුළුවන්කම හැදෙන්න හැදෙන්න හැදෙන්න ඒ ඉන්න චිත්තක්ෂණයේ තියෙනනේ. ආනපනත් එක්ක ඉන්න චිත්තක්ෂණේ. ඒ චිත්තක්ෂණේ අපිට රාග ද්වේෂ මොහොනේ. නමුත් මට මෙහෙම චිත්තක්ෂණයක් දැන් තියෙනවා ඊට වැඩිය වැඩි කියලා මං ආඩම්බර වෙන්න කියොත් එහෙම නැත්නම් මයි ළඟ ඉන්න එකනට මේ ටිකවත් කරගන්න බැරි උනායි කියලා ළඟ ඉන්න එකන පහත් කළ සලකන්න ගියොත් අන අනවශ්‍ය විදියට අපි අර ලස්සනට දොවාගත්ත කිරි ටික ගොම භාජනයකට දැම්මා වගේ මූත්‍ර භාජනයකට දැම්මා වගේ ඒ සංසන්දනය කරන්න යෑම ප්‍රපංචකරණය කියලා කියනවා මේ මාන්නේ කියන්නේ මේකමයි මේක මනුස්ස හිතක නැති කෙනෙක් නැහැ Taman මොනවා හරි හොඳ වැඩක් කරුවත් නරක වැඩක් කරුවත් ඒක හොඳ නරක වෙන්නේ කතා බැලීමෙන් තමයි. සංසන්දනය කිරීමෙන් තමයි. අපි තනිකර ජීවත් වෙනවා නම් සමාජයක් එක්ක නොවි ඒ අපේ හිතවිල්ල රටාව වෙනස්. අපි ජීවත් වෙන සමාජයේ අපි හැම වෙලාවෙම හොඳ නරක තීන්දුව කරන්නේ ගටා බලනවා. සාපේක්ෂතාවයට බලනවා. මේ සාපේක්ෂතාවය බැලීමේදී පුදුම වාග් බහුල්‍යයකටපත් වෙනවා ප්‍රපංචකරණයකටපත් වෙලා අපි කරපු වැඩේ පැත්තක මේ නිසා ගොඩාක් අලුතින් කර්ම රැස් කිරීමක් කරගන්නවා. මොකද අපි රාගය අඳුනන්නේ නැහැ. ලෝභය හඳුනන්නේ නැහැ. ඒක වංචනික ස්වරූපයෙන් වෙන පැත්තකින් පෙනී හිටිනවා. අපි ද්වේෂය හඳුනන්නේ නැහැ. ද්වේෂයට වංචනික ස්වරූප රාශියක් තියෙනවා. අපි මෝහය හඳුනන්නේ නැහැ. අපි මෝහයට දැනුම කියලා හිතානේ ඉන්නවා. ඒක නිසා පිනක් කරනකොට භාවනා කරන කෙනෙක් පිනක් කරනකොටයි සාමාන්‍ය කෙනෙක් පිනක් කරනකොටයි භාවනා කරන එක දන්නවා මේ හොඳ වැඩේ කරන අතර රාගය වංචනික ස්වරූපෙන් විවිධාකාර කෝලම් කරනවා. ද්වේෂය වංචනික ස්වරූපෙන් විවිධාකාර කෝලම් කරනවා. මෝහය වංචනික ස්වරූපෙන් විවිධාකාර කෝලම් කරනවා. ඒ කෝලම් බුදුහාමුදුරන්ට පේනවා. දෙයයන්ාන්සලට පේනවා. නමුත් මේ අමනයාට පේන්නේ ඒකයි එකට වංචනික ධර්ම කියලා කියන්නේ. හැබැයි ළඟ ඉන්න පොඩි කාටත් තේරෙනවා. මේ මිනිස්යා මේ පිංකම් කරන්නේ අඬ හැරේට. මේ පිංගම් කරන්නේ කාට හරි කොනහඬ. එහෙම නැත්නම් පින්ඳ සම්බන්ධ කරගත්ත කෙනාගේ දොස් දකින්න. ඉතින් ඒක නිසා ඒ කෙනාට මේ අලෝභ අදෝස අමෝහ කියලා ඒ දේ නොකිරීමෙන් ඒ ඒ පැරිපණිතකම් නොකිරීමෙන් ලබා ගන්න පුළුවන් මේ විශේෂ භාගීය ධර්ම නොලැබී යන්න හේතුව එයා ඒව හොයන නිසා නෙවෙයි. ඒක වංචනික ධර්ම නිසා. එයා ඒ පැත්තේ මේ ප්‍රශ්නේ බලලා නැති නිසා. ඉතින් ඒක නිසා මේකට විවෘත වෙන්න කෙනෙක් කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා බලන්න. කොච්චරක් Taman ගැන ස්වයං විවේචන වෙන්න ඕනද කියලා බලන්න. වෙලා මම භාවනා කරන කෙනෙක් මම දන් දෙන්නේ නැහැ කියලා පැත්තකට වෙලා බෑ. භාවනා කරන කෙනෙක් විශේෂමොත් දන් දීලා බලන්න ඕන. භාවනා කරන කෙනෙක් වශයෙන්ොත් සිල් රැකලා බලන්න ඕන. භාවනා කරන කෙනෙක් වශයෙන්ොත් අනිකුත් පින්කම් හොඳ වැඩ කරන ගම බලන්න මගේ මානසික ආකල්පය එහෙම නැත්නම් මගේ සංකල්ප කොහොමද මේ කටයුත්ත කරනකොට එතකොට පේන්න පටන් ගන්නවා මේ භාවනා නිසා දාණයට අපේ ආකල්පවල විපරිණාමයක් සිද්ධ වෙනවා. ශීලයේ කෙරෙහි අපේ ආකල්පවල විපරිණාමයක් සිද්ධ වෙනවා. සමාධියේ વિશે අපේ ආකල්පවල විපරිණාමයක් සිද්ධ වෙනවා. මෙන්න මේ වෙනස Taman අර දානේ පමනක් කරලා භාවනා නොකර ඉන්න කාලෙත් දානේ භාවනාවේ දෙකම කරනකොට දානේ නොකර ඉන්නව නෙමෙයි දානේ વિશે තමන් බලන බැල්මත් එක්ක මේ වැඩෙන වර්ධනය ඒකට කියන්නේ උප උපනයන ගතිය කිය. ධර්මයේ කියන ඕපනයික කියලා ගතිය. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිතිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ. එනිසා අපි දානේ පටන් ගන්න කාලේ පොඩි දරුවෙක් වශයෙන් අම්මා කියන ඕනෝක පූජා කරපන්. ඉතින් අපි තනිය ඇතින් යනකොට පාත්‍රයට දාන ඌට මෙලෝ තේරුමක් නැහැ. ඊට පස්සේ කියන ඕම කරන්න එපා බබා අද්දගෙම දෙන්න කියලා. ඔන්න ඉතින් අද්දගෙම දෙන්නත් පුරුදු වෙනවා. දුන්නට පස්සේ අම්මා අම්මා හම්බ කරපු දෙන්නේ දැන් පොඩි කලාව අපූජා කරන්නේ. ඊට පස්සේ කියනවා උඹ මොනවා හරි කියලා හම්බ කරලා පූජා කරපන් කියලා. පූජා කළා වැඳපන්. ඊට පස්සේ ඔබ සීලෙක පිළිපදපන්. ඒසොර බලන්න මේ දාන ක්‍රියාව පොඩි එකා තනියටින් පාත්‍රයට දාන තැන ඉඳලා ඒක තමන් හම්බ කරලා පූජා කරන තැනට යනකම් මේ දානයේ සිදුවෙන පරිණාමය මේ විශේෂ භාගීය ධර්ම දන්න ප්‍රමාණයට තමයි වෙනස් වෙන්නේ. කවදාකවත් අපි එකම දානේ දෙසටක් දෙන්නේ දෙන්න දෙන්න දෙන්න මේක කල යුත්තේ තමයි මේ දාන ක්‍රියාව මේකට කියන දාන කුසල ක්‍රියා මේක ක්‍රියාවක් වෙන්න ආරින්න මේක වෙන්න ආරින්න වෙලා තමන් කරපු දේ ගැන කටමැද දොඩවන්න යන්න එපා අන්ධහැර පාණ්ඩ යන්න එපා. ඒක දන්නේ නැති කෙනා පහත් කළ සලකන්නත් එපා. මොකද අපිත් ආවේ ওই පාරෙමයි. බුදු කෙනෙක් ඉන්න නිසා අපි දන්නවා මේක අපි දියුණුවක් කියලා. ඒ නිසා අපි තරම් දියුණු නැති කෙනා දිහා පහත් කළ සලකන්නත් එපා. තමන් ගැන මාන්නකාර කරන්නත් එපා. ඒ නිසා දානයක් දීමේ ක්‍රියාව කරනකොට නොකල යුතු කීයක් තියෙනවද කියලා බලන්න. නොකල යුතුකම් කීයක් තියෙනවද කියලා අන්න ඒකෙන් තමයි කුසලයේ තියෙන්නේ. දැන් අපි දන් දීලා බෙර ගහලා කොඩි දාලා කෑ ගහලා ගම නටවනවා. ඒ වෙනුවට ඒ වෙනුවට ඒක නා දන්නවනම් දානේ කියලානේ කලියුත් කිරීමක් නේ. අපේ પરම්පරාවෙන් අපිට ආවා අපි දන් දෙනවා. නමුත් බලන්න ඊට වැඩිය සීලෙදි කරන්නේ නොකල යුත්ත නොකිරීමක් නේ. සතු නොමරා සිටීමක් නේ. ඉතින් තවතු නොමරා සිටීමෙන්ද කුසල් සිද්ධ වෙන්නේ කල යුත්ත කිරීමෙන්ද කුසල් සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් දානයේද වැඩි කුසල් තියෙන සීලයේද වැඩි කුසල් තියෙන කියලා බැලුවොත් ඒක ඉතින් බෞද්ධයට ඉච්චර ප්‍රශ්නයක් නෑ තේරුම් ගන්න මේ යමක් නොකර සිටින සීලය තමයි වැඩි කුසල් සිද්ධ කරන්නේ. අතපය වීදම් කරලා මහන්සියලා කරන දානය ආරම්භක පාඨමාලාව. ඊට පස්සේ යමක් නොකර සිටීමේ සතුන් නොමරා සිටීමේ සොරකම් නොකර සිටීමේ කාමීත්‍යාචාරය නොකර සිටීමෙන් බොරු කේලම් හිස්සතෙන් නොකර සිටීමෙන් මෙයා රැස් කරගන්න කුසලය බොහෝ කොට අලෝභයට අදෝසයට අමෝහයට බරයි. ඉතින් ඒ නිසා හුඟක් සල්ලි ඕනේ හුඟක් මිනිස්සු ඕනේ හුඟක් ශ්‍රද්ධාවන්ත සංඝයා ඕනේ දානයක් කරගන්න. නෝ සීලයකට මොකද්ද තියෙන අඩුපාඩු බලන්න. ඕනම තැනක් ඉඳලා ඕනම වෙලාවක පටන් ගන්න පුළුවන්. නමුත් අපි බෞද්ධ ආතර දන් දෙන්න යන්න කිව්වොත් දාන වැඩකට යන්න කිව්වොත් බස් එක පුරව ගන්න තරම් සෙනඟක් එනවනේ. කවුරු හරි කිව්වොත් එහෙම දවස් හතක් අපි සිල්ලර ගන්න යනවා එන්න කියලා කීයක් කියයි. නොයන්න කීයක් කියයි. ඒ ධර්මතම අපි මේ විශේෂ භාගීය ධර්ම නොතකා හරින ගතිය සම්ප්‍රදානුකූල බෞද්ධ සමාජයක් දිහා බලනකොට රට හිනස්සන විහිළුවක්. ජාතික මට්ටමේ විහිළුවක්. ඒක නිසා ඒකට hina වෙන්න යන්න එපා. තමන් එවැනි සමාජයක හැදිලා අද තමන් තේරුම් ගන්නවා නම් දානෙදිත් කරන්න තියෙන අලෝභ අදෝස අමෝහ සීලෙදිත් කරන්න තියෙන අදෝ අලෝධ අලෝභ අදෝස අමෝහ ඊට පස්සේ බුදුරජාණන්සේ පෙන්ලා තියෙන පස්සේ සමාධියක් කියලා එකක් තියෙනවා සීලෙක ඉඳලා සමාධියක් කරනකොට බලන්න මේ හිතේ පහළ වෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා නොමිලේ ඉබේ පහළ වෙන මේ නීවරණ ධර්ම ටික පැත්තකට කිරීම. නීවරණ ධර්ම කියන පච්චනික ධම්ම අයින් කිරීම අපි කියනවා ධානයක් ලැබීම කියලා. ඉතින් ඒක නිසා කෙනෙකුට කියත හැකි නීවරණ ධර්ම අපි කියලා ගෙන්න ගන්නව නෙවෙයි. ඒක නිසා ඒක ඉවත් කිරීම සඳහා කරන මේ සමත භාවනාව මට කරන්න දෙයක් නෑ හරියන්න පුළුවන් නොදියන්න පුළුවන් කියලා යටින් කල්පනා කරලා බැලුවොත් අපි මේ කාමච්ඡන්දයේ තියෙන කැමැත්ත අපි මේ ව්‍යාපාදයට තියෙන කැමැත්ත මේ නින්දට තියෙන කැමැත්ත මේ සැක කිරීමට සහ තියෙන කැමැත්ත අතීත අනාගතයට යන්න තියෙන කැමැත්ත අපිට කවදාකවත් කියන්න බෑ වෙන කෙනෙක් විසින් අපිට ඇති කරපු එකක් කියලා. ඇබ්බැහියට වෙන බව හැබෑව. නමුත් මේ Taman දන්නේ නැත්නම් මේ කාමච්ඡන්දේ Taman කරා එන්නේ Tamanගෙම කැමැත්ත නිසා කියලා එහෙම නැත්නම් අපිට ද්වේෂයක් පහළ වෙන්නේ මගේ හිතේ ද්වේෂ දනවන ගතිය තියෙන නිසායි කියලා. මට නිදිමතක් එන්නේ මට නිදිමතට ඡන්දයක් තියෙන නිසායි කියලා. මට මේ අතීතනාගතයට හිත පනින්නේ ඒක සඳහා ඒකටම උල්විච්ච හිතක් තියෙන නිසා. එවන්ත මේ සැක හිතට පහළ වෙන්නේ ඒකට ඇබ්බැහියක් තියෙන නිසායි කියලා ඒ කෙනාට තේරුම් ගන්න උගාක් අමාරුයි. නමුත් සර්වචනංශය සඳහන් කළා තියෙනවා ඡන්ද මූලකා සබ්බේ ධම්මා. අපිට මේ බණ අපි කියන භාවනා කරන්න වාඩි වෙලා අපි මූල කර්මස්ථාන වශයෙන් ආනාපාන කියාගෙන ඉන්නකොට අපිට මොකක් හරි අතීත හේතුවක් නිසා හෝ අනාගත හේතුවක් නිසා හෝ මේ වෙලාවේ පහළොන් දෙක අපිට කාමච්ඡන්දයක් එනවා. අපි එකේ කැමැති නෑනේ අපිට ඕන කරලා තියෙන මේ ආනාපාන ඉන්න එකනේ. නමුත් මේ පැමිණෙන කාමච්ඡන්දය අපි කිව්වොත් මේ ਸਰබලධාරි දෙයයන්ාන්සේ කරපු එකක්. එතන අල්ලවගෙද මිනිහ හූනියම් කරලා තමයි මේ කාමච්ඡන්දය ආවේ. එහෙම නැත්නම් අරවත් මිනිස්සයා මේ මිනිස්සයයි කියලා. නමුත් බුදුහාමර මේ තොගේටම ප්‍රතික්ෂේප කරනවා. අපේ ප්‍රහීන කරලා නැති කාමයේ තියෙන තාක් අරමුණේ ඉන්නවට වැඩිය කාමයේ ඇසුරු කිරීමේ කැමැත්ත අපි ළඟ තියෙන තාක්කල් කාමච්ඡන්දේ තියෙන තාක්කල් මේ නීවරණයන් අපේ හිතට එන්න පටන් ගන්න. ඒක ශිල්පෙන්ම අයින් කරන්න. විශේෂ භාගීය ධර්මයකින්ම අයින් කරන්න ඕනේ. ඒකෙදී කියන්න තියෙන්නේ මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම නැත්නම් අපි ඉන්න ඉරියව්ව දැනගැනීම කියලා මේකට සාමාන්‍යයෙන් කියත හැකි නැත්නම් එළඹ වාසය කරනවා කියලා කියන්නේ එළඹ වාසය කරන චිත්තක්ෂණයක රාගයක් නැහැ ද්වේෂයක් නැහැ මෝහයක් නැහැ එතකොට අපි රාග ද්වේෂ මොහ නැති කරන්න දාන කුසලයේ කරපු කෙනෙක් නම් රාග ද්වේෂ මොහ නැති කිරීමට සීල කුසල රැකපු කෙනෙක් නම් රාග ද්වේෂ මොහ නැති කරන්න සමාධි භාවනා කරන කෙනෙක් බැලුවොත් එහෙම මේ සමාධි භාවනාවෙන් ලබන මම දැන් මෙතන ඉන්නවා කියන මේ චිත්තක්ෂණය අපිට ඕනම තැනකදී ඕන වෙලාවකදී ලබන්න පුළුවන්. ඒක අපි කෙරෙහි සැදී පැහැදී තියෙනවා. නමුත් ඒ චීද්ද අපි දන් දෙන්න බොහොම කැමැතියි. සිල් රකින්න බොහොම කැමැතියි. නමුත් මේ වර්තමාන හිත පැවැත්තිල්ල මේ ඕනම වෙලාවක ඕනේ ඉරියව්වක ඕනේ තැනක කරන්න පුළුවන් දෙයක් බව තේරු ගන්න කොච්චර කල් යනවද කියලා බලන්න. මේ භාවනා කුසලය නැත්නම් මේ අලෝභ අදෝස අමෝහ කියන මේ චිත්තක්ෂණ විශේෂ භාගයේ ධර්ම ලබා ගන්න ඕන තැනක ඕන වෙලාවක ඕනේ කාලයක කළ හැක්කක් බව තේරුම් ගන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද කියලා බලන්න. ඊට පස්සේ මාසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ මේ මෑත කාලේ ওই විපස්සනාව මතු කරලා දීපු කෙනා මේ සමතේ ඉඳලා විපස්සනාවට යන පියවර පෙන්නනවා මේ කෙනා වර්තමානයේ හිත තිබ්බට වර්තමානයේ හිත තැබීම විශේෂ භාගීය කුසලයක් බව. එහෙම නැත්නම් වර්තමානයේ හිත පවත්තන වෙලාවේදී ලෝභ දෝෂ මොහ නැති බව එයාට තේරෙන්න ගොඩාක් කල්යනා. ඒක නිසා වර්තමානයේ හිත පැවැත්වුවාට ඒක විශේෂ භාගීය ධර්මයක් බව මෙතන ඉන්න උඟ දෙනෙක් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලන්ගේ විශේෂ භාගීය ධර්ම වෙන්නම් ඉන්දියාවේ යන්න ඕනේ. බෙර ගහන්න ඕනේ. හඳුන් කූරුපත්තු කරන්න ඕනේ. කොඩි හොල්ලන්න ඕනේ. ගෙජ්ජි කොල්ලන්න ඕනේ. නැටුම් කුට්ටමක් දාන්න ඕනේ. ඔන්න විශේෂ භාගීය ධර්ම. කාට හරි කිව්වොත් මේ ඔක්කොගෙම අකුසල් සිද්ධ වෙන්නේ. දැන් ওই සද්දේ අපිට හොඳක් නෙවෙයිනේ ඔය. බෙර ගහනවා කියන්නේ මොකක්ද? ගෙජ්ජි හොල්ලනවා කියන්නේ මොකක්ද? සද්දනේ. ඒක නොකර ඉඳලා මේ මොනවත් නොකර අරමුණේ හිත පැවැත්වීම විශේෂ භාගියයි මොකද ඒ අරමුණේ හිත පවත්වනාවේ රාගෙ නෑ ද්වේෂෙ නෑ මෝහෙ නෑ නිසා සමත භාවනා කරන එකන එක කරාට යායක දන්නේ විපස්සනා භාවනා කරන එකන ඒක දැනගැනීමෙන් දැනගැනීමෙන් තමයි භාවනා කරන්නේ ඒක නිසා මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා කියනවා අපේ හිතේ යම් වෙලාවක සතිය පිහිටවලා යම් වෙලාවක අප්‍රමාද වෙලා යම් වෙලාවක කයේ හිත පිහිටියානම් අපි ඉරියව්වේ ඒ වෙලාවේදී ඒ චිත්තක්ෂණේ රාග ద్వේෂ මොහ නැති වුණාට ඒ චිත්තක්ෂණයේදීම ඒ බව දැනගැනීමේ හැකියාවක් හිතට නැහැ කියලා ඒ ශාන්ති කියනවා. යම් චිත්තක්ෂණයක අපේ හිත සංසාරයක් රාග ద్వේෂ මොහ තිබුණ එකක් කියලා හිතමු. යම් චිත්තක්ෂණයක ඒ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් දුර වුණා නම් විශේෂ භාග්‍ය ධර්ම ආවනම් ඒ චිත්තක්ෂණයේදීම මේ හිතේ විශේෂ භාග්‍ය ධර්ම කියනවා කියලා දැනගැනීමේ ශක්තියක් මේ හිතට නැහැ. අටුවාචාරින් වංශය කියනවා මේ ඇඟිල්ලේ කෙලවරට කියන ඇඟිලි බිත්තරේ කියලා. ඇඟිලි බිත්තරේ ඇඟිලි ඇඟිල්ලෙන් අල්ලන්න බෑ. ඒකට වෙන ඇඟිල්ලක් ඕන. Tamange ඇඟිල්ලේ කෙලවර ඒ ඇඟිල්ලෙන් අල්ලන්න බෑ. ඒකට වෙන ඇඟිල්ලක තියන්න ඕනේ. වගේ යම් චිත්තක්ෂණයක අපේ හිත විශේෂ භාගීය ධර්ම ඇති වුණා නම් ඒක වෙන චිත්තක්ෂණයකින් තමයි දැනගන්න පුළුවන්. ඒ චිත්තක්ෂණයම බෑ. මේක අපේ සංසාරේ ඇති කරලා තියෙන බුදු කෙනෙකුට විතරක් ලියන්න පුළුවන්. පෘථග්ජනයට ලියන්න බැරි ගැටයක්. ඒක නිසා මහා ශීර්ෂයාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා එක චිත්තක්ෂණයක චතිය සතිය ළඟ සිටීම එක චිත්තක්ෂණයක අප්‍රමාද වීම එක චිත්තක්ෂණයක ඉන්න ඉරියව හිත ගත්තට ඒ කෙනාට තියා සාමාන්‍ය රහතන් වහන්සේ නමකටවත් ඒ හිතපු චිත්තක්ෂණේ එක චිත්තක්ෂණයක් නේක රාග ద్వේෂ මොහෙන් තොරයි කියලා දැනගන්න බෑ. බුදුහාමුදුරන්ට පුළුවන් බුදුඥානන් වහන්සේ දෙන උපදේශ තමයි නිසා එක චිත්තක්ෂණයකින් නතර කරන්න එපා. එහෙම අලෝභ අදෝස අමෝහ සහිත විශේෂ භාගීය ධර්ම සහිත චිත්තක්ෂණයක් ගන්න පුළුවන් නම් දන්න දහං ගැටයක් දාලා දන්න ක්‍රමයක් හොයලා ධර්ම විදියක් හොයලා ධර්ම විදියකින් මේක චිත්තක්ෂණ දෙක තුනක් පවත්වන්න කියන්නේ. චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕන කියනවා මම දැන් ඉඳලා කියන්නේ රාගයේ ద్వේෂයෙන් මොහෙන් නෙවෙයි කියලා ඒ තාමත්ම කුශාග්‍ර බුද්ධිමත් සුතමේ ඥාන ඇති කෙනෙකුටවත් තේරෙන්නේ. ඒක නිසා සාමාන්‍ය කෙනෙකුට ඒක තේරෙන්න තප්පර ගාණක් යනවා. ගියත් නැවත සලකා බැලීමකි. එහෙම නැත්නම් ප්‍රතිවේක්ෂාවකින් විතරයි ඒත්තු ගන්න ගන්න පුළුවන් වෙන්නේ අරමුණේ හිත පවත්වන වෙලාවේ. අපි කියන්නේ මෙතන අපි ගමු අරමුණ කය ඉඳගෙන ඉන්න කය කියලා නැත්නම් ඉරියව්ව කියලා නැත්නම් ආනපාන කියලා නැත්නම් පිම්බීම හැකිරීම කියලා අරමුණේ හිත පවත්වන වෙලාවක ඒ හිතේ රාගෙ නැහැ, ඒ හිතේ ද්වේෂෙ නැහැ, ඒ හිතේ මෝහෙ නැහැ. මේක මෙතන ඉන්න ඔක්කොමලා බුද්ධ විඳලා තියෙනවා. නමුත් මෙතන මේ රාග ద్వේෂ නැති බව ප්‍රත්‍යක්ෂණය කරගත්ත සාක්ෂාත් කරගත්ත කට්ටිය ඉතාමත්ම අල්පයි. මොකද ඒක ලේසි වැඩක් නෙවෙයි. මම දැන් ඉන්නේ රාග ద్వේෂ මොහේ නෙවෙයි. නමුත් ඒ බව දන්නේ මෙන්න මේක කියලා දෙන එක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මිස භාවනා කරන කෙනාට තේරෙන්නේ නැහැ. ඒක නිසා යම් කෙනෙක් දැනගත්තොත් මේ ජීවිතය ගත කරන ගමන් හරියට ඥානවන්තව දානයක් දුන්නොත් අපිට ඒක දාන කුසල ක්‍රියාවක් කරගන්න පුළුවන් ක්‍රියාහිතක් පහල කරගන්න පුළුවන්. සීල කුසල ක්‍රියාවක් අපිට කරගන්නත් පුළුවන් සතුන් නොමරා සිටීම. වරකන් නොකර සිට හැබැයි ආඩම්බරණ වෙන්නේ නැතුව. ඊටසේ භාවනාවක් කරන්න පුළුවන් අපිට සමත භාවනාවක්. ඒ සමත භාවනාවේදී නීවරණ නැති වෙලාවේදී රාග ද්වේෂ මොහ නැහැ. නමුත් ඒ බව දන්නේ. විපස්සනා කරන එකනා අර කුසල් ඔක්කොමත් කරන ගමන් භාවනාත් කරන ගමන් මේ කරන කරන චිත්තක්ෂණය මේකේ රාගය නැති බව, ද්වේෂය නැති බව, මෝහය නැති බව දැක දැක සමාදන් දැක දැක ප්‍රත්‍යක්ෂණය කරනවා. කරන්න කරන්න කරන්න එකේ කස කැවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා රාග ద్వේෂ මොහ නැති හිතවිලි ලබාගත්ත බමණින් ආනිසංස නැහැ. ඒක දැනගන්න ඕනේ මම මේ ගත කර පැහැරලා බලනකොට මම මේ ආනපාන දිගට හිටියා මම ඉරියව් විදිහට හිටියා. ඒ හිටපු වෙලාවේ රාගය තිබුණ නැහැ, ද්වේෂය තිබුණ නැහැ, මෝහය තිබුණ නැහැ කියලා තමන්ට ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බලන්න සමාදම් වෙන්න දන්නේ නැත්නම් ඒක ගොළුෙක් දකපු හීනයක් වගේ කියලා කියනවා. ඉන්නවා යාට කියන්න තේරෙන්නේ නැහැ. එන්නේ එතනදී ඒ කෙනාගේ මේ බුද්ධි විඳින දේ ඉස්මතු කරලා දෙන එක ඔය ඔය ඔක බුද්ධි විඳට ඔක තමයි දන්නේ නැත්නම් ආනිසංස නැහැ. ඒක කියලා දෙන්න තමයි මේ කමඨාන් සුද්ධ කරන්නේ. ඒක තමයි මේ බණ කියන්නේ. ඒක නිසා මේකේ තියෙන බරපතලකම පේන්න බරපතලකම ඇඟෙන්න බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා යම් කිසි කෙනෙක් භාවනා කරලා මේ වර්තමාන මොහොතේ හිත ආවා. නමුත් එයා දන්නේ නැහැ. මේක වටිනා දෙයක් බව දන්නේ නැහැ. විශේෂ භාගී ධර්මයක් බව දන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ මේකේ රාග නැති බව ඔප්පු කරලා පෙන්නන්න. ද්වේෂ නැති බව ඔප්පු කරලා පෙන්නන්න. මෝහය නැති බවට ඔප්පු කරලා පෙන්නන්න. එහෙමනම් එයාගේ ඒ නොදැනුවත්කමට ප්‍රධාන වැරද්ද ඒ උගන්නපු ගුරුවරයාගේ වැරද්ද 100%ක්ම කියලා කියනවා. ඒ නිසා එයාට හේතු ගැනීම ගුරුවරයාගේ තියෙන වැඩක්. ඒක ඒ දන්නේ නැති මනුස්සයට බැනලා වැඩක් නෑ. මේ නිසා 100 සැරයක් වුණත් කියලා දෙනවා. 101 සැරයටත් කියලා දෙනවා. ඒකල කියන්නේ ඔය මේ දේ උපයවලා මදි ඒ උපයපු දේ එතන එතන රස බලලා එතන එතන දැනගෙන ඒකට සමාදම් වෙනවනම් එයාට රහත් වෙන්නේ ඉස්සරලා රහත් හිතක ස්වභාවය ක්ෂණ මාත්‍ර වශයෙන් දැනගන්න පුළුවන්. ලෝභේ නැහැ, ද්වේෂේ නැහැ, මෝහේ නැහැ. ඒකට මේ මෛත්‍රී බුදුහාමරකම් ඉන්න ඕනේ නැහැ. මේ ජීවිතයේදීම දානයක් දෙන චිත්තක්ෂණයකදී ක්ෂණ මාත්‍ර වශයෙන් ඕක බුද්ධ විඳින්න පුළුවන්. සීලයක් රකින චිත්තක්ෂණයකදී ක්ෂණ මාත්‍ර වශයෙන් බුද්ධ විඳින්න පුළුවන්. සමාධි වඩන වේලාවෙදී ක්ෂණ මාත්‍ර වශයෙන් බුද්ධ විඳින්න පුළුවන් විපස්සනා කරනකොට තමයි ඒක දවල් ලෙඩිය කෙරෙන්නේ මේක අඳුරේ අතක හිටපු එක දවල් ලෙඩිය පහනක් පත්තු කරා වගේ තමයි තේරෙන පටන් අරගන්නේ විපස්සනා කරනකොට එතකොට ඒකේනා ඒ Tamanda ඇති වෙච්ච මේ විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කියලා මේකට කියන තමයි විමුක්තයි හැබැයි විමුක්ත විමුත් මම විමුක්ත වුණා කියන ඥානය ඒත් එක්කම ඉන්නවා විමුක්ත වෙනවත් එකම විමුක්තයි කියලා ඥාණය තියෙන්න ඕනේ. භාවනා කරන හුඟදෙනේ කෙලෙස් නැති හිතේ ඉන්නවා. කෙලෙස් නැති ඇත්තට යනවා නමුත් එයා දන්නේ නැහැ. ඒක නිසා නිකන් සාමාන්‍යයෙන් මේ ගොළුෙක් දැකපු හීනයක් වගේ දන්නේ නැහැ මේක. එයා දැනගත්තොත් පුදුමාකාර ආත්ම ශක්තියක් එනවා. පුදුමාකාර චිත්ත ශක්තියක් එනවා. මේකේ වටිනාකම තියෙන්නේ මට දිබ්බ ජක්ක පහළනවා, දිබ්බ සෝත පහළනවා, උඩින් යනවා නෙවෙයි. මට රාගෙ නෑ, මට ද්වේෂෙ නෑ, මට මෝහෙ නෑ. මේ රාග ද්වේෂ මෝහ තුන ඇති වෙලාවට නම් ගන්ධත්තාරයක් තියෙනවා. නැති වෙලාවට මොනම හැලහොල්මනක්වත් නැහැ. ඒ නිසා මේකට යෝගාවචරයේ යොමු කරනවායි කියන්නේ යෝගාවචරයක තමා වීමේක අවබෝධ කරනවායි කියන එක බුදුරජාණන් වහන්සේට විතරයි වටිනාකම තේරෙන්නේ. ඒ නිසා පළවෙනි ධම්මචක්කප්පවසන සූත්‍රයේදීම කොණ්ඩඤ්ඤ ස්වාංශයට මේක වැටුණා. මේ මෙතෙක් කල් අපි තටමැව්වට මේ කියන නිවන අචිගෙන තාක් යම් ධර්ම තියෙනවා නම් කියන ඇති වෙන තාක් රාග තියෙනවා නම් ද්වේෂ තියෙනවා නම් මෝහ තියෙනවා ඒවා නැති වෙන සුළුයි. ওই කිසිම රාගයකට දිගට ඉන්න බෑ. ද්වේෂයකට දිගට ඉන්න බෑ. මෝහයකට දිගින්න බෑ. තකතිරුකම නැත්තම්. මේ නිසා ඔය ඇති වෙන ඔක්කොම රාග නැති වෙන සුළුයි, ද්වේෂ නැති වෙන සුළුයි, මෝහ නැති වෙන සුළුයි නැති වෙනකොටම අන්න මේ චිත්තක්ෂණේ රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මෝහේ නැහැ කියනකොටම උන්වහන්සේක ප්‍රකාශ කළේ යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ලෝකයේ ඇති වෙන සුළු ස්වභාව ඇති ධර්ම වලට කියනවා රාග දෝෂ මෝහ කියලා. ඒ සියලු ධර්මයන්ම නැති වෙන සුළුයි. අලෝභය, අදෝසය, අමෝහය කියලා කියන්නේ කවදාවත් හටගන්න දෙයක් නෙවෙයි, කවදාකවත් නැති වෙන දෙයක්වත් නෙවෙයි. ලෝභ දෝෂ මොහ තමයි ඔය කියන සංස්කාර සංස්කාර tattරපත් වෙන්නේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට මේක වැටෙනකොට බුදුරජාණන් වහන්සේ තමයි උදම්මන්නේ. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ විශේෂ භාගීය ධර්ම එනතම මේ අලෝභය මේ අදෝසය අමෝහය තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඇත්තටම කියනවා නම් තේරුම් ගන්න උත්සාහ කිරීමත් අමනකමක් කියලා කියයි. එතනදීම වතහා ගන්න අත්දකින්න උත්සාහ කරනවා නම් ඒක එච්චරම දුර්ලභ ධර්මයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි විපස්සනා භාවනා කරන එක කරගනිමු. ඒක නා වාඩි උණයි කියන්නකෝ. පරියන්කිට කියලා වාඩි වෙලා එයාට කරන්න තියෙන එකයි හිතාමතා කය හොල්ලන්නත් එපා හිතාමතා වචන දොඩන්නත් එපා, හිතන්නත් එපා. සියලුම චේතනා පාවා දෙන්න. පාවදිලා මොකද වෙන්නේ බලන්න. නිවනට බොහොම කිට්ටුයි. මොන්නම දෙයක්වත් හොයන්න ඕන කමක් නැහැ. කායට නිෂෝල්මනේ ඉඳ දෙන්නේ. ඒ නිසා හොඳට පట్టල කරලා සමතුලිත කරලා වාඩි කරවා. වචන දොඩවි නැති වුණාට හිත ඇතුලේ කතා කරනවානේ. නමුත් අදිෂ්ඨාන කරගන්න මම ඒවට පොර දාන්නේ නැහැ. මම හිත දොඩමලු කරන්න යන්නෙත් නැහැ. හිතේ ස්වභාවයෙන් මගේ ඇඟිලි ගැහිමකින් තොරව නයිසර්ගයෙන්ම ඉබේ සිදුවෙන මොනවද තියෙන කියලා බලන්න හිටියොත් බුදුජානක අපට පෙන්වන ආනාපානෙ. අපි ඇඟිලි ගැහිම ඕනේ නැහැ. සිද්ධ වෙන ඕක දිහාම බලන්න හිටියොත් එයාට තේරෙනවා මේ කය සචේතනිකව ක්‍රියා කරන එක වචනේ සචේතනිකව ක්‍රියා කරන එක තබා මේ කය සම්බන්ධ වෙච්ච මේ ආස්වාස ප්‍රස්වාසය වුණත් ආශ්වාස ප්‍රශ්වාසයේ විත හොඳට නිස්සද්දව බලන්න හිටියොත් ඒක සංසිඳන. කාය මේ සංස්කාර බව සංසිඳනවා. ඒ වගේම වචනීය දොඩමලු ගතිය තියා විතක්ක ਵਿਚාර බව සංසිඳනවා. මෙන්න සංසිඳනට පස්සේ තේරෙනවා මේ යමක් නොකර සිටීමේ කලාව හරහා ඉඳ ගන්න නම් යමක් කරන්න ඕනේ ඇත්ත. ආනාපාන කරන්න ඕන බව දැනගන්න කෝත් කල යුත්තක් තියෙනවා. නමුත් ස්වභාවයෙන් සිදුවෙන ආනාපාන දිහා බලාගෙන ඉන්නකොට ඒකේ සංහිඳියාවක් එනවා එන බව යෝගාවචර දැනගත්තට පස්සේ අදනවා භාවනා කරනවායි කියලා කියන්නේ ක්‍රියාහිතක් යමක් නොකර සිටීමක්. කාටවත් මේ කිව්වට මේ සතුටක් නැහැ. ඒගොල්ල මොනවද කරන්න හදනවා. කරන්නද හැම වෙලාවෙම වෙන්නේ පෑදගිය බොරදියක් වෙන්නේ. අනාකූල ප්‍රවාහය ආකූල වෙන්නේ. ඒ නිසා පතර වාඩි වෙලා සිදුවෙන සියල්ල දිහා විතර පැමිණෙන දියල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ ටිකට යන්න මේ වගේ රිට්‍රීට් කීයක් කරන්න වෙයිද නැහැ මොකද ඔක්කොමලා තටමනවා වාඩි වෙලා තටමනවා කොච්චර තටමනවාද කියලා නැගිටට පස්සේ කුඹරක බහැලා කෙටුවට වැඩිය අඟ තමයි මේ නිකන් හිටපන් කියලා තියෙන්නේ භාවනා කරලා තුන්වෙනි දවසේ එනකොට බින්නගොන් කෙටුවට වැඩිය අඟ තමයි ආමි ට්‍රේනින් එකට ගිහිල්ලා ෆස්ට් 3 දවස් තුනේ දෙන ඇඟට වැඩිය අමාරු මේ ගෙදර ඉන්නකොට නම් දහසක් වැඩ කළවත් මේ මොකක්වත් නැහැ. මේවට පස්සේ දඬු කඳේ ගැහුවා වගේ මුළු ඇඟම මස් පිඩුවක් පිඩුවක් පාරක් හේතු හේතු ගහලා රිදෙන්න පටන් ගන්නවා. මොකද තටමන තටමිල්ල. මේ ඉක්මනට නිවන් යන්නේ. ඉතින් පුළුවන් වෙයිද ඒ වගේ තටමිල්ල හරහා අපිට මේ මස් පිඩු ලිහිල් කරගන්න? මස් පිඩු ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න? ඒක නිසා අපි කවදා හෝ පරියන්ක කරලා කරලා කරලා කරලා කරලා අපි යන්න හදන්නේ පසම්බයං කාය සංඛාරං කියලා මේ කය සංස්කරණය කිරීම සකස් කිරීම රංගපෑම් මොකක්වත් නැතුව කයට ඉන්න තාලෙට ඉන්න දීලා මොකද්ද වෙන්නේ කියලා බලන්න වචන කතා කරන්නේ නැතුව හිත ඇතුලේ දොඩමළු වෙන්නේ නැතුව අඩු ගන්න කියනනම් විතක්ක ਵਿਚාරවත් නොකර මේක මොකද වෙන්නේ කියලා බලන්න. හුස්ම ගන්න කවුරුවක්වත් ඕනේ නැහැ. මම යවන්නේ නැහැ. මාන්නේ ඕනේ නැහැ. තෘෂ්ණාව ඕනේ නැහැ. අපිට පුළුවන් නම් ඒ තුර නැතුව හුස්ම ගන්න ඇති බලන්න බුදුහාමුදුරු හුස්ම ගන්න තාලේ තමයි ඒ. එතකොට ඒ හිතේ රාග ద్వේෂ මොහ නැහැ. මේ රාග ద్వේෂ මොහ නැති ගතිය එනකොටම එහෙම නැත්නම් මේකේ විශේෂ භාගීය ධර්ම හිතට එනකොටම ඒක අපිට වැටහින්නේ කොහොමද? නැද්දකින් නැතකන් නොදෝමකින් හරිම කම්මැලි කිය. එපා වෙනවා. නිදිමතයි ඇඟට දෙන්න ගන්න. මෙන්න විශේෂ භාගීය ධර්ම එනකොට බෙර ගහගෙන එන හැටි. අපි හිතන්නේ මේවා තාම සුදු පාට ධර්ම හරි ෂෝක් කිව්වා එනකොට රැස් වී දෙන්න පටන් අරගනි දිබ්බ ජක්කු දිබ්බ සෝත පහළ වෙයි කියලානේ. අපි හිතේ තරම්ම අලෝභ අදෝස අමෝහ වෛර කරගෙන ඉන්නේ. අපි ඒ තරම්ම රාග ద్వේෂ මෝහට ආශා කරගෙන ඉන්නේ. ඒ නිසා අලෝභ අදෝස අමෝහ එනකොටම බබා දොයි. නිදිමතයි කි. එපා වෙලා. කම්මැලි වෙලා. ඉතින් චලුවක සාදාලා නැගිටලා යන්න හදනවා. ඒක නිසා මේ අලෝභ අදෝස අමෝහ කියන ධර්ම තුන දුර්ලභ ධර්ම නෙවෙයි. අපේ හිත සාකල්ලි මේකට විරුද්ධයි වෛරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් අලෝභ දෝෂ අමෝහ ලෝභ දෝෂ මොහොලින් වෙන් කළ පෙන්වන්න වෙනවා ඊට පස්සේ කියන්න වෙනවා මේක අඳුන ගන්නකොට පෘථග්ජන හිත අඳුනගන්නේ මේකට වෛර කරලා මේකට වෛරය තමයි කියන්නේ අපි ඒකාකාරී ගතියක් නීරස ගතියක් කම්මැලි ගතියක් පාළු ගතියක් අනතුරුදායක ගතියක් අසරණ ගතියක් වටේ බුදු සංසාරයක් ඉඳලා තියෙන රාග ද්වේෂ මොහොත් එක්කනේ එතකොට මේ රාග දෝෂ මොහ නැති හිතවිල්ල එනකොට සක්මන් කරනකොට පවා විසි කරන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට පවා කුරේගවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමානෙට ඕම් කිලින් ඇවිදින්න බෑ. නිකන් ඇවිදිනකොට නම් මොන හිණයක්වත් නැහැ. භාවනා කරන්න ගිය ගමන් සක්මන් කරන්න බෑ. ඉඳගෙන ඉන්නත් බෑ. මේ හොඳම ලකුණු අලෝභ අදෝස අමෝහ පහළ වෙච්ච බවට අපේ හිත හඳුනගන්නේ අනතුරකටපත් උනා කොටු උනා තනි වුණා, රහෙන් තල්ල වුණා, අසරණ වුණා, අනාථ වුණයි කිය. ඉතින් ඒ නිසා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ දේ සිද්ධ නොවුනොත් භාවනා කරන වෙලාවට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරන දෙන උපදේශ නැතුව Taman තීන්දුව කරන්න ගියොත්, Taman විනිශ්චය කරන්න ගියොත් අපි දන්න හැම දහංගටයක්ම දාලා රාගය තමයි ගෙන්නගන්නේ. හැම දහංගටයක්ම දාලා ද්වේෂය තමයි ගෙන්නගන්නේ. මොහේ තමයි ගෙන්නගන්නේ. ඒක නිසා මේ වෙත පැමිණෙන අලෝභය, අදෝෂය සහ අමෝහය පිළිගන්න එක. අපි කියනවා සාමාන්‍යයෙන් දෙන තෑග්ගට වැඩි වටන තෑග්ග පිළිගන්නේ කියලා. මේ අලෝභ, අදෝෂ, අමෝහ ත්‍රිදි බන්දේශයක තැම්පත් කරලා තියෙනවා. යෝගාවචරය ඉස්සරහ තියෙනවා යෝගාවචරය කවදාවත් පිළිගන්න කැමති නැහැ. මෙන්න මේ ස්වභාවයේ තියෙද්දී යෝගාවචරයාට මේ භාවනා කරන මේ ඒකාකාරීත්වම නිදිමත ගතිය නැත්තම් අරමුණු රස නැති වී යාම තනි වුණා පාළු වුණා වගේ දැනෙන ගතිය භාවනාවේ දියුණුවක් කියලා පෙන්වන්න බුදුජාණන් වහන්සේ පෙන්වන්නේ සත්පුරුෂයෙක් ඒක කරනවා දකින්න. කවුරු හරි ඒක කරනවා දැක්කොත් සත්පුරුෂ සංසීවණේදී පේනවා. ඒකේනා කොහොම හරි මේක හරි පැත්තට දාගෙන තියෙනවා. ඒක නිසා මේ විශේෂ භාගීය ධර්ම විශේෂ භාගීය ධර්ම බව දැනගෙන ඒක අස්පනා අපිට ඒව තේරුම් ගත්තොත් රහත් වෙනට එදී වටිනවා. ඒ පළවෙනි පියවර මගේ හිතේ කොච්චර දෝ තියෙනවා මේ රාග ద్వේෂ මොහ නැතිවුවා මම ආශා කරන රාගේ තියෙන වට විතරයි ద్వේෂේ තියෙන වට විතරයි මොහේ තියෙන එකට විතරයි යම් වෙලාවකට මගේ හිතට රාග නැති ద్వේෂ නැති මොහ නැති හිතවිල්ලක් ආවනම් නිදිමතට තමයි ඒක පේන්නේ. හිත හැංගී ගැනීමක් වශයෙන් තමයි ඒක පේන්නේ. නීරස ගතියක් වශයෙන් තමයි ඒක පේන්නේ. ඒකාකාරී ගතියක් වශයෙන් තමයි පේන්නේ. මම තනි වුණා, පාළු වුණා වගේ තමයි පේන්නේ. ඒකට නිදර්ශන තුනක් අතුවචාරින් වංශල පෙන්නනවා. යම් කිසි කෙනෙක් භාවනාවක අරමුණක් එක්ක දිගටම කිසිම රාගයක්, ද්වේෂයක් පහළ වෙන්නේ නැතුව සතිය අප්‍රමාදයේ දිගට පැවැත්වුවොත් එයා හරියට පුංචි බෝට්ටුවක නැගලා මහා මහා සාගරයට යන කෙනෙක් වගේ එයා ඈතට යන්න යන්න යන්න ගොඩබිම නොපෙනියා. ගොඩබිම නොපෙනී ගියත් එක්කම උපකරණ නැත්තම් බෝට්ටුවේ එයාට මහා මුහුදු වක්කාරය කියලා එකක් හැදෙනවා වමන යන්න පටන් ගන්නවා. මොකද කොහේ යන්න ඕනේද දන්නේ නැහැ ඊට පස්සේ. දිශා මාරු වෙනවා. උඩබිම කොහෙද දන්නේත් නැහැ, උතුරෝ දන්නේත් නැහැ, දකුණු දන්නේත් නැහැ. ඒක නිසා පුංචි බෝට්ටුවක කියලා දැන් නම් ඇත්තට ඒවට GPS තියෙනවා, උතුරු රටු තියෙනවා මේ ඒ කාලේ ගොඩබිම නොපෙනිච්ච ගමන් Taman අසරණ වෙච්ච ගතියක් වැටෙනවා. මේකම සිද්ධ වෙනවා කැලේකට යනකොට. කැලයක් ඇතුළට ගියාට පස්සේ ගමෙන් ඇතුළට යන්න යන්න කැලේ කොයි පැත්තට ගියත් එක වගේ. සම්පූර්ණ දිශා මාරු වෙන ගතියක් තියෙනවා. කරකොල ඇතෑරියා වගේ ගොඩ එන්න දන්නේ නැහැ. කොයි අතටද යන්න ඕන කියලා දන්නේ නැහැ. මේ වාගේම ගතියක් එනවා වාලුකා කාන්තාරික තන් වෙනකොට. Taman දන්න දැනින් ඇතුළට යන්න යන කාන්තාරය හැම පැත්තෙම එක වගේ. ඒ නිසා යෝගාවචරය භාවනා කරනකොට රාගයේ තියෙන තාක්ක නිමිත්තක් වෙනවා අරමුණක් වෙනවා භාවනා කර්මස්ථානයක් වෙනවා. අලෝභය අදෝසය අමෝය එනකොට නිමිත්ත නැති වෙනවා කර්මස්ථාන නැති වෙනවා සලකුණු නැති වෙනවා තනි වුණා වගේ පාළු වුණා වගේ කම්මැලි වුණා වගේ ඒකාකාරී ගතියක් එනවන්නේ එතනදී තමයි ශ්‍රද්ධාව තියෙනවාද කියලා තේරුම් ගන්න පුළුවන්. අපි තියෙන සද්ධාව අමූලික සද්ධාාවක් නම් එයාට මේ අරමුණ නැති වෙගෙන එනකොට සල්වක සාදාලා නැගිටලා යන්න හිතෙනවා. නමුත් ඕකප්පන සද්ධාාවක් තියෙනවා මේ භාවනා කරලා ලැබුව සද්ධාාවක්. මේ අරමුණ ගත්තේ අරමුණ සාක්වේ දාන gedera යන්න නෙවෙයි අරමුණ ගෙවන් වෙනවා දකින්නයි. අරමුණ විපරිණාමය දකින්නයි. ඒ නිසා අරමුණ ඕනේ හැඩයකින් තව හැඩයකට යන්න පුළුවන්. පෙනෙන එක නොපෙනෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ රහසෙන් කියනවා පේන අරමුණේ තියෙන කෙලෙස් තරම් නොපෙනෙන අරමුණේ නෑ. ඒ නිසා පේන අරමුණේ ඉඳලා නොපෙනෙන අරමුණට යන්න යන්න යන්න යන්න අලෝබදෝ සමෝ වැඩි. නමුත් දන්නේ නැති යෝගාවචරයක් නම් මේකට බය වෙන කම්මැලි වෙන ගතිය නිසා ඒ බය වෙන කම්මැලි වලට කියනවා මාර්ගාක්ෂික ධර්ම කෙලෙස් කියලා. අන්න එහෙම Taman නැවත නැවතත් නැවත නැවතත් අරමුණේ හිත පිහිටන්න පටන් අරගත්තොත් ඒකට පුංචි සද්ධාවක් තිබිලා බෑ. ඒකට පුංචි සීලයක් තිබිලා බෑ. ඒකට පුංචි සතියක් තිබිලා බෑ. මෙතන ඉන්න කිසිම කෙනෙකුට මේ අත්දැකීම් වල හිගයක් මං කොහොමඩක් අත්දකින්නේ. නමුත් මේ භාවනාව ජීවුනෝ මොකද්ද? පෙරදිල්ල මොකද්ද? විශේෂ භාග්‍ය ධර්ම මොකද්ද? හාන භාග්‍ය ධර්ම කියන එක දන්නේ නැහැ. ඒ නිසා අපි කරන හැම උත්සාහයක්ම හිතනද චේතනාවක්, අදිෂ්ඨානයක් අභිනිවේෂයක් හැම එකක්ම රාග ద్వේෂ මොහ සහිතයි. යම් විදියකට භාවනාව කිසියම් මෙහෙවීමකින් තොරව යන්න පටන් අරගත්තා නම් අපි කිව්වොත් විනාඩි 10ක් 15ක්ම හුස්මත් එක්ක කිසිම මෙහෙවීමකින් තොරව යන්න පුළුවන් නම් එතන අලෝභ දෝස මොහ තියෙන තියෙන හිත වැඩි. ඉඩ වැඩි. සක්මන් කරනකොටත් ඔය ඔක්කොම සක්මන් කරලා මෙනෙහි කරලා පස්සේ ඉබේ සක්මන වෙන තැනට ගියා නම් මෙහෙවීම අඩු නම් අනායාසයෙන් වෙනවනම් නිදැල්ල වෙනවනම් අන්න එතකොට අලෝබදෝ සමෝහිත වෙන වැඩි. මේ මේ හැම දෙයකින්ම වෙන්නේ එතකොට අරමුණු විශේෂයි තණ්හා මාන දිච්චෝ රාග ద్వේෂ මොහ කියන අරමුණු රසයි. අරමුණ විශේෂයි ලෝභ දෝෂ මොහ දුරු වෙනකොට රස විනෝඩ නීරසකම එනවා. විචිත්‍රත්වයේ වෙනුවට ඒකාකාරීකම එනවා. ඉතින් යෝගාවචරය මේකට ලෑස්ති වෙලා ගියොත් භාවනා හරිනම් නීරසකම එනවා. භාවනා හරිනම් ඒකාකාරීකම එනවා. භාවනා හරිනම් අසරණ ගතිය තනි වෙන ගතිය එනවා. මෙන්න මෙතෙන් තමයි මට ශ්‍රද්ධාව ඕනේ කරන්න කියලා හැමදාම යෝගාවචරය ටික ටික ටික ටික අර නොදන්න ශේෂ්ත්‍රයට ටිකක් යනවා අපහු වෙනවා. ආයෙ ටිකක් යනවා අපහු වෙනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මේක නීරස වුණාට ඉවසන්න පුළුවන්. මේක නොදන්නා ශේෂ්‍යයක් වුණාට ටිකක් තව යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකාකාරී වුණාට මම ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනවා කියලා ටික ටික ටික ටික ඒ යෝගාවචය ඉදිරියට යන්න පටන් අරගත්තොත් එයා කරන්නේ අලෝභ අදෝස අමෝහ කියන එක උපයන්න දන්නා විතරක් නෙමෙයි ඒක සමාදන් වෙන්න දැනගන්න. ඒක සාදු කියන්න දැනගන්න. ඒක බුදුචාන් වහන්සේ කියන්නේ සන්දස්සේති සමාදපේටි කියලා. ඉතල සම්දර්ශනය කළ පින්නනවා මෙන්න මෙහෙමයි භාවනාවේදී උන සිද්ධ වෙන්නේ. හැබැයි තමයි සමාදම් වෙන්නේ නැත්තම් භාවනා වැඩෙන්නේ නැහැ. තමයි සමාදම් වෙන්නේ නැත්තම් කරන හරියක් කරන එක රාග ద్వේෂ මොහ වඩන වැඩ. සමාදම් වෙනවනම් රාග ద్వේෂ මොහ වෙනුවට ලෝභ දෝෂ මොහ වෙනුවට අලෝභේ වැටෙනකොට දැන් දැනගන්නවා දැන් නම් පොට වෙනස්. අමුතු තාලයකට යන්නේ මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ. අද්වේෂයේ වැඩෙනකොට අමෝහය වැඩනකොට එයා තීරුම් ගන්නවා අපේ අම්මලා තාත්තලා මේවා කරලා නැහැ කිසිම පොතක නැහැ කිසිම විශ්වවිද්‍යාලයක නැහැ කිසි පන්තික උගන්වන්නේ මේ පාරේ යනකොට ඒ බුදුන් පන්නසාස කියනවා ඒ එතෙන්ටපත් වෙච්ච එක්කනට වහාම තේරෙනවා මං අලුත් ගමනක් යන්නේ කියලා. අය කාටවත් කියලා කවුරුත් ඇවිල්ලා සහතික දෙන්න ඕනේ මං කවදාකවත් නොගිය පැත්තකට යනවා කියලා. නමුත් ඒක නොගිය ගමනක් නිසා බයක් තියෙනවනේ, සැකයක් තියෙනවනේ. හරිද වැරදි කියලා දන්නේ නැහනේ. සමත විපස්සනා කියලා දන්නේ නැහනේ. ආන්නේ වෙලාවේ බලන්න මට සීලෙ කැඩලාද? ශ්‍රද්ධාව තියනවාද? මූල කර්මත්තාන්න නැවත යන්න පුළුවන් කියලා. ආන්න එහෙම කර කර යන්න යන්න යන්න යන්න අපිට තේරෙන පටන් අරගනි මේ අලෝභ අදෝස අමෝහ කියන මේ විශේෂ භාගීය ධර්ම කිසිසේත්ම දුර්ලභ දෙයක් නෙවෙයි එකම දේ අපි ඒකට මූණට කියලා ගහලා තියෙනවා. අපි ඒකට උණු වතුරක් කරලා තියෙනවා. අපි ඒකට නොදකින් නොපතන් කියලා කියනවා. දැන් අපි අලුතෙන් යෝනිසමනස්කාරයක් ඇති කරගන්න ඕනේ. යම් ආකාරයකට ධනය දෙන වෙලාවක අලෝබදෝ සමෝ පහළ වෙන්න පුළුවන් අන්න ඒක අඳුනගන්න. යම් ආකාරයක සීලයක් සමාදන් වෙන වෙලාවක අලෝබදෝ සමෝ එන්න පුළුවන් ඒක අඳුනගන්න. යම් අවස්ථාවක භාවනා කරනකොට මගේ හිත මේ රසමස උළු වල සිත් ගන්න සුළු වල නෙවෙයි තියෙන්නේ මේ ඒකාකාරී අරමුණේ තියෙන කියලා දැනගත්තොත් ඒක අඳුනගන්න. මෙන්න මේ අඳුන ගැනීම බුදුහාමුදුරන්ට අපි විනිවිද කරලා දෙන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ උඹලම දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කරන්නේ ඒකට උනන්දු කරවන. දහසක් නැයින් නිදර්ශන පෙන්නලා කියනවා භාවනා කරොත් උත්ෙන් දෙනවා. භාවනා කරන්න ඕනේ. දන් දෙනකොටමත් වෙනවා හොතේ. සිල් ලකිනකොටමත් වෙනවා හොතේ. භාවනා කරනකොටමත් වෙනවා අඳුනන්නේ නැත්තම් අපි කොච්චර මණිකල් මණික් පතල් අරගෙන මණික් ඉල්ලම් ගොඩගත්තත් හොදලා මණික අඳුනන්නේ නැත්තම් මණික් හොදන එක මණික් උසම අයියා මල්ලි කිරුවොත් මල්ලිගේ පතලේ අයියා හොරකම් කරනවා ඒ මණික් බිස්නස් වල හැටි ඒ නිසා මණික් තන්නේ නැත්තම් මණික් බිස්නස් වලට යන්න එපා ඒක නිසා මේ අලෝභ අදෝ සමෝහ හිතවිලි අඳුන ගන්න ඕනකමක් නැත්තම් අඳුර ගන්න තියෙන ලක්ෂණ තමයි නීරසයි, කම්මැලි, ඒකාකාරී, හිත හැඟවි ගන්න සුළුයි, බය අසරණ ගතිය පළ කරනවා. ඒකට බය නම් මම කියනවා මේවා මම බැනුම් ගන්න කතා. මං කියන එකට ගෑනු හිතක් කියලා. චරුචුරු. කඩාගෙන අනේකයි කියන්නේ දන්නවනම් මේක අලුත් පැත්තක් යන්නේ හින gediy වගේ ඒකට පාවිච්චි කරන වචනේ සාහසික කියලා බුදුරජාණන්සේ සාහසිකව කඩාගෙන යන්න ඕනේ වෙලාවේ. අපේ ලොකු සංජින්න කාලේ කියන්නේ ඔන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චවයි කියලා හැරි හැරි ඉන්න බෑ යන්නේ කියලා කියනවා. ඒකට පෞරුෂත්වයේ හරිම අමාරුයි. මේක මේ මේ ඥාන පිරිමිකමේ තියෙන එකක් නෙවෙයි. පරුසගතිය කියලා එකක් තියෙනවා. පරුසගතිය මොකා බය කරන්න ආවත් ගණන් ගන්නතු කඩාන යන ගතිය තියෙන මනුස්සයට බුදුරජාණන්සේ නම්බුනාමයක් දෙනවා සාක්‍ය සිංහ කිය. වැනි වැනි චරිචුරු කරලා පස්ස බල බල වැඩේ කරන්න බෑ. ඒ නිසා කරගෙන කරගෙන යන වෙලාවක ඒ කාලා කකා කකා යන වෙලාවක තමයි තේරෙන පටන් ගන්නවා කී වාර ගාණයක් මම මෙතෙන් ගිහලා පස්සට ආවද අදත් යනවද එහෙනම් මම කඩාගෙන ඉදිරියට යනවාද කියලා ඒ පුද්ගලයා තුළ ඒ ඇති වෙන මේ පරුස ගතියක් එන්න පටන් අර ගන්නවා අන්නේ පරුස ගතිය ආවට පස්සේ තියෙනවා භාවනා කරලා විතරක් නිවන් දකින්න බෑ ඒ අවස්ථාවට කඩාගෙන වදින ගතිය තියෙන්න ඕනේ ඉතින් ඒක බුද්ධෝත්පාද කාලෙක නැත්තම් කවදාවත් නැහැ. භාවනා කරන්නේ නැත්තේ නෑ අබුද්ධෝත්පාද භාවනා කරනවා. ඔව් මෙදී මේ කඩාගෙන යන්නේක ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ වන්නුපත ජාතකයේදී ඒ ගල් සාත්තුව අතරමැදදී වතුර නැති වෙලා වනසටපත් වෙනවා. ඒ කියන්නේ ගොන්නු කැරකිලා ආපහු එනවා තිබුණු තැනට. ගල් සාත්තු කරේ නිඳ ගිහිලා බොස්තන් වංශෙම. ඊට පස්සේ වටපිට බannකොට තනකොළ පඳුරක් දැකලා කියනවා මෙතන හාරන් දෙයි කියලා. වතුර තියෙනවා. ඉතින් අර වතුර නැතුව හිටපු මිනිස්සු අර නායකයා කියු නිසා හාරනවා. හාරුවාට මිනිසුන්ට හරි අමාරුයි. හාරලා හාරලා හාරලා අන්තිමට බැන්න ගලක් හම්බෙන්නේ. ඊට පස්සේ මිනිස්සු කියනවා ඉවරයි. දැන් ඉතින් බලාපොරොත්තු ඉවරයි දැන් කිව්වට කෙරුවා. ඊට පස්සේ බෝසත්ණන්ංශ බැහැලා ගලට කන තියලා බල්ලා කියනවා මේක ඇටවතු තියෙනවා. ඉතින් කියලා ගහපියව. බඩබල ඉඳපක් කඩපියව මේ කියලා. ආර මිනිස්සු කියනවා දැන් මෙච්චර එහෙම්බත් වෙලා තියෙන අපිව මරන්න දහදන්නේ. ඉතින් බෑ කියන්නත් බෑ නායකයා කියනවා. නමුත් එතන ඉන්න එක්කෙනෙකුටවත් ඥානෙ නෑ මේ කාඩන්න ඕන. මේ ගල කඩන්න ඕන. කැඩුවට පස්සේ අර තියෙන වතුර. ඒ ඒ මම දන්නේ ඒක කොච්චරද අතිශෝක්තියක්ද කියලා. ඒ වන්නපත ජාතකයේදී ඒ බෝසතාණන් වහන්සේ හාරපු වල තාම ക്ഷേම භූමියක් විදිහට කාන්තාරේ තියෙනවා කියලා බෞද්ධ කතා ප්‍රවෘත්ති වල තියෙනවා. කැඩුවට පස්සේ වතුර තියෙනවා. ඉතින් අතෙන්ද ගිහිල්ලා වතුර නැහැ කියලා දාලා ගියා නම් අර මුළු ප්‍රයත්නෙමත් ඉවරයි සියල්ල මැරලා යනවා. වතුර නැතුව. ඒ නිසා මේ වෙලාවේදී කඩාගෙන යන්න අලෝභය දෝසමෝ නැතිකම නෙවෙයි තියෙන්නේ. මේක මේ අලෝභය, මේක අදෝසය, මේක අමෝහය බව දන්නේ නැතිකම තියෙනවා නම් එයා ප්‍රයත්න අතහැරලා පාවා දෙනවා. ඒකට මම කියනවා පරුස ගතිය නැහැ. ඒක නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා විරාගෝ සෙට්ටෝ ධම්මාන. ලෝභෙට කියන නමනේ රාගය කියන එක ඉතින් රාගය දිනකොට නම් අපි ඒ දේ කරගෙන යන්න ඕනේ කවුරක්වත් එලවන්න ඕනේ අපි ඒක ඇදගෙන යනවා. නමුත් විරාගයේ මතුවෙනකොට ඒහා සමාන ජවයකින් භාවනා කරන්න නම් එයා රාගය දැනගන්න එකට සාපේක්ෂව දැන් විරාගයයි තියෙන්නේ අදෝෂය අලෝභයයි තියෙන්නේ කියලා දන්නවනම් අන්න එතනදී එනේ කඩාගෙන යන ගතිය රාගයෙන් එන කඩාගෙන යෑමක් නෙවෙයි මෙතන තියෙන්නේ. ලෝභයෙන් එන කඩාගෙන යෑමට තමයි මේ සාහසික ගතිය කියලා කියන්නේ. ඒක දාහක් යුදබිමේ තෙබළු දිනල ජය ගන්නවට වඩා Taman හිත ඇතුලේ මේ පසුබාන චරිචුරු ගාන ගතිය ආපුවාම අලෝභය අලෝභය වශයෙන් තේරුම් ගන්න එක විරාග ධර්මයක්. සිත් తලවන පහරන ධර්මයක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඒක ප්‍රතිපදාවෙන් උපයෝග දෙයක් නිසා එතන විශේෂ භාගී ධර්මයක් නිසා ඒකට සතුටු වෙලා එහෙම නැත්නම් ඒක ප්‍රමෝදවත් වෙලා ඒක ඉදිරියට කඩාගෙන යන ගතිය එක සැරේයි සංසාරේ කරන්නේ. එක සැරයක් කරොත් සිය මනස වෙනස්. පසු බාන්නේ පසුට ගන්න කකුල ඒ නිසා මේ විශේෂ භාගීය ධර්ම අපිට කලාතුරකින් බුද්ධෝත්පාද කාලයක හම්බ වෙනවා. manussාත්ම භාවයේ තියෙනකොට අපිට හම්බ වෙනවා. අපිට ක්ෂණ සම්පත්‍ය තුල හම්බ වෙනවා. සත්පුරු සාහසය තුල හම්බ වෙනවා ශාධර්ම ශ්‍රවණය තුල හම්බ වෙන පැවිදි හම්බ වෙනවා හම්බුණාට ඒක අඳුනන්නේ නැත්නම් අර සම්පූර්ණ ප්‍රයත්නය අපහසු වෙනවා ඒක නිසා උත්සාහ කරන්න හැම වෙලාවෙම රාගයට නැත්නම් ලෝභයට සාපේක්ෂව ලෝභේ නැත්තන කොහොමද ද්වේෂයට සාපේක්ෂව අද්වේෂය කියන්නේ මොකද්ද මෝහයට සාපේක්ෂව අමෝහය කියන්නේ මොකද්ද කියලා මේක දැනගන්න නම් ඉස්සල්ලාම රාග ద్వේෂ මෝහ දැනගෙන තියෙනවා රාග ද්වේෂ මොහොත සාපේක්ෂවයි ලෝභ දෝෂ මොහොත සාපේක්ෂවයි අලෝභ දෝෂ මොහ දැනගන්න. ඒ නිසා ලෝභය ආවට කලබල වෙන්න එපා. එයා දැනගන්න. ඒක බලන්න ඒක නැති වෙන කොහොමද? ද්වේෂය ආපුවම කලබල වෙන්න එපා. ද්වේෂය ආපුවම මේමයි. නැතිච්චාම කොහොමද? මොහේ එනවා කියලක නිදිමත වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා. එතකොට බලන්න මේක නැතිලා කොහොමද කියලා මේ දෙක අතර සංසන්දනය බුදුහාමුදුර අපට කරලා දෙන්නේ. ඒක අපි සාපේක්ෂව තේරුම් අරගන්න පුළුවන්. අන්නේම තේරුම් අරගෙන ඉදිරියට යනකොට අපිට තියෙන්නේ මේ අලෝභ අදෝස අමෝ අලෝභ අදෝස අමෝ වශයෙන් වටිනා තේරුම් ගැනීම වටිනාකම ඒක කිසි කෙනෙකුගෙන් අහන්නත් එපා කිසිම පොතක නැහැ. මේ යන පිටිසට හම්බ වෙන්නේ නැත්තම් වෙන කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඊයේ කියලා දීපු හාන භාගීය ධර්ම තේරුම් අරගෙන ඒකට සාපේක්ෂව ඒකේ සංසන්දනාත්මකව මේ තියෙන විශේෂ භාගීය ධර්ම දැන ගැනීම සඳහා මතුවෙන හැම චිත්තක්ෂණයකම මේ අවදිය අප්‍රමාදයේ තව තවත් වැඩි කරගත්තොත් එකම චිත්තක්ෂණයක්වත් වෙන චිත්තක්ෂණයට වැඩිය වටිනකමින් වැඩිකමක්වත් අඩුකමක්වත් නැහැ. අහක දාන කියලා වෙනම චිත්තක්ෂණයක් නැහැ. හුඟ දෙනෙක් කියන්නේ මේ පරියන්කේන අතක් උඩ අතක් තියන්නේක විතරයි භාවනාව කියලා. නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වැලිමඩුවක ඉන්න මේ ඇවිදින එක විතරයි භාවනාව කියලා. නමුත් මේ හාන භාගීය ධර්ම සහ විහෙත භාගීය ධර්ම ගැන හිතනවා නම් හැම චිත්තක්ෂණයකම එක්ක අපාය නැත්නම් සංසාරේ එක්ක නිවන. අන්න ඒකෙදී එක්ෂණයේ පැහැර හරින්න නැතුව ලදලද චිත්තක්ෂණයේ මේ හාන භාගීය ධර්ම විශේෂ භාගීය ධර්ම දැන ගැනීමට අත්ලක් වශයෙන් අද දවසේ ධර්ම දේශනාවත් හේතුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.